පටවින්න මඤ්ඤති පටවියාන මඤ්ඤති පටවිතෝන මඤ්ඤති පටවින් මේතින මඤ්ඤති පටවින් නාබි නන්දති තංගිස්ස හේතු නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා භවා ජාති භූතස්ස ජරා මරණන්ති තී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ජූලයි මාසේ 28 වෙනිදා වෙනකොට මේ සබ්බදම මූලපරියාය කියන සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන ලබන ධර්මදේශනා මාලාවේ මම හිතන්නේ 19 වෙනි හෝ 20 20 වෙනි ධර්මදේශනාටයි අපි මේ මුල පුරාණේ. ඉතින් මේ දක්වා මේ ධර්මදේශනාවට අදාළ මූල සූත්‍රය අනුව සරුවච්චන් වහන්සේ පෘ탁ජනෙක් කොහොමද මේ සම්මුති සංකල්ප 20 ගාණක් විශේෂයි දක්වන ආකල්ප විකල්ප දක්වලා සීක පුද්ගලයා කොහොමද ඒක තියා දක්වන්නේ ඊගාට අසීක වූ මහරහතන් වහන්සේ නමක් නැත්නම් අධ්‍යත්වයට පත්වෙච්ච කෙනෙක් කොහොමද කරන්න කියන විස්තර ඔක්කොම කරලා අවසානයේට සූත්‍රයේ කුළු ගන්නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් එවැනි මේ සම්මුත ලෝකයේ සංකල්පවලට දක්වන ආකාරය ආකල්ප විස්තර කිරීමටයි මම අර ඉස්සරහින් තියාගත්ත pāli පාඨය සඳහන් කරන්නේ. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ. මහණෙනි තථාගත වූ අරිය වූ සියල්ලට සූජාවන්ට සුදුසු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආපෝ තීජෝ වායෝ ඊ ආදී වූ ඒ සංකල්පක વિશે පඨවියා පඨවින් පඨ පඨවිතෝ අභිජානාති. උන්වහන්සේ විශිෂ්ට නුවණෙම පඨවි ධාතුව පඨවි ධාතුව වශයෙන් දරගන්නවා. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය මේ විදිහට පඨවි ධාතුවේත්තා වූ ඒ ලක්ෂණ පඨවි ධාතු ලක්ෂණ වශයෙන් විශිෂ්ට ඥානෙන් දැනගෙන පඨවින් නමඤ්ඤති පඨවියා නමඤ්ඤති පඨවිතෝ නමඤ්ඤති පඨවින් මේති නමඤ්ඤති අර කලින් කිව්වා වගේ පෘථග්ජනයා නම් ඒ පෘථුවිය එහෙම නැත්නම් මගේ ඉඩම මගේ නිශ්චල දේපල කියලා ඒ මේ පටවි ධාතුව ආත්මයේ වශයෙන් සලකනවා. මම කියන්නේ මගේ පොහසත්කම නැත්තම් මගේ නිශ්චල දේපල චංචල දේපල කියලා ඒ පටවි ධාතුව නැත්නම් ඒ වගේම ඉතින් ආපෝ තේජෝ වායෝ වශයෙන් එහෙම නැත්නම් තමයි ලැබලා තියෙන ධ්‍යාන අභිඥා එහෙම නැත්නම් ඇහ කන දිව නාසය කය මන එනතන් ඇහැට දකින්න රූප කනට සද්ද ඇහි සාහින සද්ද නාසයට දිවට කයට දැනෙන දැනීම සහ හිතට දැනෙන දනු আদি මෙයාකාර වූ නානාප්‍ර සම්මුති සත්‍යයන් අරගෙන ඒක මමයි කියලා ගන්න. නැත්නම් එහි එයින් තමයි මම දිලිසෙන්නේ. ඒක තමයි මම බබලන්නේ. ඌ අඩු නම් මම මේ ශක්තිමත් නැහැ, බලවත් නැහැ, පොහසත් නැහැ. ඒවා වැඩි නම් මම බලවත් ශක්තිමත් පොහසත් කියලා ඒ ඒ ධාතු අණුව තම තමන්ගේ තණ්හා වශයෙන් මාන වශයෙන් ditthi වශයෙන් වඩා ගන්නවා. එතකොට පාඨවියා නමඤ්ඤති පෘතුවියෙන් මට මේ විදිහේ මගේ ආත්මයට පෘතුවියයි මගේ ආත්මය කියලා අරගන්න නැත්නම් පෘතුවියෙන් අරගන්නවා. හරියට උපමාවකට කියනවා නම් මලක් තියෙනකොට ඒ සුවඳ නිසා මල ආඩම්බර වෙනවා වගේ තම සතු වස්තුව නිසා තමන් ආඩම්බරයටපත් වෙනවා, තණ්හාවටපත් වෙනවා, ditthiyටපත් වෙනවා. නැත්නම් පාට විත්තෝ පෘථිවියෙන් පෘථිවියෙහි පෘථිවියෙන් මේ විවිධ ව්‍යාකරණ අනුව මේ ඒකෙන් ආරස්සාවක් ඒකෙන් නම්බුවක් බලාපොරොත්තු වෙනවා ඒ මගෙන් තමයි මට මගේ තියෙන පෙරපිනර තමයි මට මේ ඉදම් වස්තු භෝග භව භෝග සම්පත් ලැබෙන්නේ ඔය කියන සංකල්ප මට ලැබිලා තියෙන කියලා. ඒ දේවල් මතින් ගහ තමන්ගේ <clears throat> ඡායාවේ තමන්ගේ හේවණල්ලේ ආඩම්බර වෙන්න වගේ මේකයට තමයි මිනිස්සු වෙන්නේ මේ හේවණල්ලට තමයි මිනිස්සු වෙන්නේ කියලා ආඩම්බර වෙන්න වගේ තමන්ගේ වස්තු વિશે ඒක ආඩම්බර කරනවා කරගන්න. එවනම් පටවින් මේති මඤ්ඤති මේ දේවල් මගේ වශයේ පවත්වන මට ඕන විදිහට පවත්වන්න ඕන කියලා ඒ ඒ වස්තුව තමන් ආරක්ෂා කරනවා ඒ නිසා Taman එකෙන් ආරක්ෂා වෙනවා කියලා අටුවාචාරින් වහන්සේලා දක්වලා තිනවා මේ කරඬුවක් ඇතුලේ තැම්පත් කරන ධාතු ඒ කරඬුවට ආඩම්බරයක් වෙන්න ආසේ ධාතුවට ගැළපෙන කරඬුව වටිනා ලෝහයෙන් හදන්න ආසේ මේ දෙක අතර සම්බන්ධතාවය තියාගන්න. ඉතින් මේ මොකකින් හරි ඒ පෘ탁ඥය සීක පුද්ගලය නැත්නම් බණ භාවනා කරන යෝගාවචරය බැඳිලා ඉන්නවා. තම තමන්ගේ මේ සම්මුති මේ පොහසත්කම් උපදී භව සම්පත්‍ය වලට බැඳිලා ඉන්නවා. ඉතින් ඒක හොඳට එකක් එකක් වශයෙන් පෘථග්ජනයා මෙහෙමය, බණ භාවනා කරන කෙනා මෙහෙමය, මාර්ගඵලලාභී කෙනා මෙහෙමය, රහතන් වහන්සේ මේ මේ කියලා ඒ වාක්‍යයට යටි ආකල්ප විස්තර කරලා දැන් සරුවචනාංශේ තමන් වහන්සේම සරුවචන් වහන්සේම සම්මා සම්බුදුරජාණන් වහන්සේම උපමාවකට තියාගෙන සංසන්දනාත්මක කියනවා සරුවචන් වහන්සේත් මේ පෘථුවිය පෘථුවිය වශයෙන් හියත්තා වූ ස්වභාවික ලක්ෂණ සාමාන්‍ය සත්‍ත්‍ති ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ දැනගෙන විශිෂ්ට ඥාණයෙන් දැනගෙන ඒ නොඇලී නොගැලී ගත කරන්නේ ගත කරනවා ඒ මොකද උන්වහන්සේ දන්නවා නන්දි දුක්ඛස්ස මූලಂತಿ මේතා කෙරෙහි අභිනන්දනය කළොත් ඒ අභිනන්දනයමයි දුකට මුල් වෙන්නේ කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ පෘථුවිය මේ මේ කොටස මගේ කියලා අභිනන්දනය කළොත් ඒ කියාපු කොටසෙන් තමයි දුක් වෙන්නේ. එහෙම අභිනන්දනය නොකරන කොටසකින් කවදාකවත් දුක් වෙන්නේ නැහැ. ඉක්ක මම කියා ගන්නව නැත්නම් මගේ කියා ගන්නව නැත්නම් මා වශයෙන් පවතිනවා කියලා යම් කොටසක් සීමා කරගත්තට පස්සේ කින් දුක් වෙනවා. එහෙම නැත්නම් ලෝකෙන් දුකක් නැහැ. නිකන් උපමාවට ওই ෂේක්ස්පියර් කියන ලියලා තියෙන පොතක් දෙන්නේ එක පන්තියේ ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන එක්කෙනෙක් ඉතාමත්ම දියුණු සත්ත්වයටපත් වෙලා ඉඩම් කොමසාරිස් තත්ත්වයටපත් වෙලා තියෙනවා. අනික් මිනිස්සයා දුප්පත් වෙලා කුලීගේකවත් ඉන්න බෑ කුලිය ගෙවා ගන්නත් බැරි තරම දුප්පත් වෙලා තියෙනවා. පස්සේ අරයා කල්පනා කළා තියෙනවා මගේ යාළුවා මෙන්න මේ වගේ විශාල බලවත් තැනක ඉන්නේ ඒක නිසා මම ගිහිල්ලා යාළුවාගේ උදව්වක් ඉල්ලන්න ඕනේ කියලා. ඉතින් යනකොට ඒ ඉඩම් කොමසාරිස්තුමා ඉඩම් කට්ටිය දෙක ඉඳලා තියෙනවා. ඉතින් මේ යාළුවා දැක්කට පස්සේ බොහොම සතුටු වෙලා තියෙනවා ඉස්කෝලේ කාලේ යාළුවා. ඇවිල්ලා කියලා තියෙනවා මොකදයි කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මේ මම බොහොම දුප්පත් අත්තක ඉන්නේ. ඔබතුමා මේ රාජකාරී වෙලාවේ කරදර කරන්න වෙච්ච එක ගැන කනගාටුයි. අනේ මං ගැන අනුකම්පා කරලා මට ඉන්න කියන තැනක් හදලා දෙන්න කියලා. ඒකළු මගේ නිලයේ හැටියට බලනකොට ඉඩම් කියන එක මට කිසිම වටිනාකමක් නැහැ. උඹට කොච්චර ඕනද කියලා. ඊට පස්සේ කිව්වලු මේ කොච්චර දෙන්න පුළුවන්ද කියලා. උඹ ඕන කරන ඉඩම වටේ රවුමක් ඇදලා වරෙන් ඒකල්ල උඹේ කිව්වලු. ඊට පස්සේ අර මනුස්සයා කිව්වලු හැබැයි මම ඉඩම් කච්චරේ හතරට වහනවා හතරට ඉස්සලා එන්න ඕනේ කියලා. ඉතින් අර මනුස්සයා අර මේ මේ පණිවිඩ ලැබිච්ච ගමන් ගමන් විහෙරක් බලන්නේ නැතුව හිතාගත්තලු පුළුවන් තරම් වටේ ඉඩමක ඇවිදලා එන්න ඕනේ කියලා ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා ඔර්ලෝසුකුත් අතේ නැහැ කන්නත් නැහැ බොණ්ඩත් නැහැ තුන තුනමාර වෙනකොට යන්න තියෙන ඈතම තැනට ගිහිල්ලාලු දැන් හිතුවල දැන් හතට ඉස්සලා ආපහු යන්න ඕනේ මේ ඉඩම වට කරගෙන හති හෙල හෙල එලා යනකොට අතරමඟදී ක්ලාන්ත වෙලා බැකිලා මැරිලා ගිහලා. ඉතින් ඉඩම් කච්චරේ කරන කොමසාරිතුමා බැලුවලු මේ යාළුවාට කිව්වා ඉඩම බලාගෙන වරෙන් කියලා. තාම නැහැ. මොකද ඇය කියලා කියන බලන්න කියලා සේවක යනකොට මගේ මැරියා. අර ඉඩම විශාල ඉඩමක් අල්ලන්න කියලා වටේරවම ගිහිල්ලා හතර වේකට එන්න බැරුව වේශකමට මැරිලා ඊට පස්සේ අයිතිකාර ඉඩම් කාර්යය මේ කොමසාරිතුමා කිව්වලු උඹ අන්තිමට උපයව්වේ උඹ මිනියට අද මිනිය වල්ලන්ට ඕන කරන රියන් හතරක් විතරයි කියලා වලක් කපලා වල්ලලා දැම්මලු. ඒ නිසා මේ ඉඩම් වල ප්‍රමාණ සීමාවල් යම්ද ඒ තාක් දුරට නන්දිය ඇතිවෙන්න ඉඩ තියෙන එක ඉතින් බොහෝමත්ම ඉඩම් ප්‍රමාණයට අනුව තමයි නන්දිය වැඩි වෙන්නේ. ඒ සාමාන්‍ය ලෝකයාගේ නන්දි දුක්ඛස මූලන්ති. මේ නන්දිය අභිනන්දනය කිරීම මං ඉදංකාරයක් කියලා ඒකයි දුකට මවල දැනගෙන සරුවච්චන් වහන්සේ මේ පඨවිය පෘථිවි ධාතුව විශේෂ අභිනන්දනය කරන්නේ ඒ විතරක් නෙවෙයි. මෙතන මේ සංකල්ප 23ක් ගැන කතා කරනවා. පෘථිවි, ආපෝ, තේජෝ, වායෝ කියලා ඒ අනිකුත් මහා භූත ධර්ම ඒ වාගේම තමන් උපයාගත් ආ වූ ප්‍රථම ධානය ආදී ධාන ධර්ම ඒ වාගේම ඇහ කන දිව නාසය ආදී තමන්ගේ මේ ඉන්ද්‍රිය ධර්ම ඒ වාගේම මේ ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වාගේ ඒ ආරම්මන ධර්ම මේව ටිකක් අල්ලාගෙන තමයි අපි මේ උද්දී ඉඳලා හැන්ද වෙනකන් ස්පාසාවක් නැතුව අරමුණක හිත තියාගන්න බැරුව එක තැනක වාඩි වෙලා ඉන්න බැරුව සක්මන් කරන්න වෙලා නැතුව වෙන පතක් පතක් අවෝනා වැඩක් කරගන්න වෙලා නැතුව හොයන්නේ මොනවද මෙන්න මේ සංකල්ප 24 පිළිබඳව ඒක මගේ ඒක මම රැක ගන්න ඕනේ ඒකෙන් තමයි මම දිදුලන්නේ ඒකෙන් තමයි දැන් මගේ ಗುಣ පැතිරෙන්නේ කියලා මෙවුවා පිළිබඳව මඤ්ඤණා කරනවා. ඒ මඤ්ඤණා කිරීම නිසා ඒ මඤ්ඤණා කරලා හරිය ගමන් අභිනන්දනය කරනවා. මමයි ඒක ඒක මගේ අප්පා දුන්න බූදලේ මමයි උපයාස පයාගත්තේ කියලා අභිනන්දනය කරනවා. ඒක නිසා ඒ නන්දියම දුකට මුල බව දන්නා සරුවච්චන් වහන්සේ කවදාකවත් ඒ වගේ මේ පටවියාදී දේවල් අභිනන්දනය කරන්නේ ඒ ගැන හොඳ විස්තර දන්න නිසා. ඉතින් ඒ ඉඩමට මේ පටවි කියන ධාතුවෙන් තමයි මේ මේ සංකල්ප පටන් ගන්න නිසා අපි මේ පටවි කියන එක අරගෙන කතා කරන්නේ. ඒකෙදී කියලා තියෙනවා මේ මහ පොළව කිසි කෙනෙකුට අයිති නැති පටවි ධාතු කක්කලත්ත ලක්ෂණය දක්වන සංකල්පයක්. ඉතින් මේ මිනිස්සුયો මේ පොළවේ ගොඩ ඉඩම් බෙදාගෙන මඩ ඉඩම් බෙදාගෙන මූදේ පාරු බැඳගෙන ඉතින් මේකේ අයිතිවාසිකම් කතා කරලා අන්තිමට අල්ලපගත මිනිස් දෙක රණ්ඩු කරගෙන දෙපා වේලි බැඳගෙන වැට කඩළු බැඳගෙන hina වෙලා ඒ අන්තිමට ඔක්කොම රණ්ඩු සරුවල් ඉවරලා මැරුණාට පස්සේ පොළවේම රියන් හතරක වලක වැළලුවාට පස්සේ පොළොව බඩ බැඳගෙන hina වෙනවලු මේවත් තකතිරු જાතියක් කියලා. හතර hina වලින් එකක් තමයි මහ පොළොව hina වෙන hinaවිල්ල ඉන්නකන් මේක අල්ලගෙන රණ්ඩු කරනවා. රණ්ඩුකල අන්තිමට කොයි මිනිස්සයාටත් ආණ්ඩුවෙන් වැළලුවත් ඒ මිනිස්සයා නම්බුකාර විදියට වැළලුවත් අර හතර රියන තමයි ඉතුරු වෙන්නේ. එහිව් එකේ මේ කරන දේ මහ පොළොව බඩ බැඳගෙන hina වෙනවා කියලා හතර hina වල එකක් කියනවා. ඉතින් ඒක සරුවඥාන්සේ දන්න නිසා උන්වහන්සේට කියනවා පෘථිවියේ මේ ස්වභාවය පෘථිවි ස්වභාවය දන්න නිසා උන්වහන්සේ කවදාකවත් මේ පෘථිවියේ මගේ නම්බුව නිකන් හරියට මගෙන් විහිදෙන ආලෝකයක් වගේ පහන සා දැල්ල වගේ කියලා පහන් දැල්ල වගේ කියලා පෘථුවියෙන් කිසි නම්බුවක් ගන්න යන්නේ. ඒ වගේම මලකින් එන ආ සුවඳක් වගේ කියලා මලෙන් පහල ගන්නා දෙයක්. නැත්තම් පහන කියන්නේ දැල්ලමයි කියලා ගත්තා වගේ මලෙන් එන සුවඳක් වගේ මගේ කීර්ති නාමයේ මගේ අම්මගේ අප්පගෙන් හම්බුතු බූදලේ තමයි මේ ඉඩම් මේ කඩම් කියලා ගන්න එකවත් තරවතනසේ වෙන්නේ. එහෙම නැත්තම් ගහකින් එන හේවණල්ලක් වගේ එහෙම නැත්නම් කරඩුවක තැම්පත් කරපු දෙයක් වගේ මේ සංකල්ප එකක්වත් ගන්නෙ නෑ මොකද ඒවා හුදු සංකල්ප බව සර්වඥාන්සේ දාන නිසා. ඒ දැනගෙන ඒ සංකල්පයක් විෂයෙහි ව්‍යවෘත වෙනවයි කියලා කියන්නේ අනිවාර්යම නන්දියක්. අනිවාර්යම අභිනන්දනයක්. ඒ අභිනන්දනයක් <clears throat> වෙන්න දෙන්නේ මොකද හේතුව ලෝකේ කොච්චර පටවි ධාතුව තිබුණත් ඉඩම් අක්කර ගාණෙන් බැලුවත් කිලෝ මේ හෙක්ටයාර ගාණෙන් බැලුවත් කිලෝමීටර ගාණෙන් බැලුවත් වර්ග මීටර ගාණෙන් බැලුවත් මගේ කියලා අල්ලාගත්ත කොටස තමයි දුක මගේ කියලා අල්ලාගත්තේ නැති කොටස සංස්කාර බවටපත් වෙන්නේ සංස්කාර බවටපත් වෙන්නේ වක්‍රව හෝ ඍජුව මගේ කියලා අල්ලාගත්තොත් ඉතින් ඒ නිසා ඒ ඉදම තමන් මේ ලෝකෙට පහළ වෙන්න ඉස්සලා තිබුණ තාලෙටම මරණයට පස්සෙත් එහෙමම තියලා යන්න පුළුවන් නම් ජීවත් වෙන කාලෙත් එතකොට මේ නන්දියක් අභිනන්දනයක් ඇති වෙන්නේ නැති නිසා පටවි ධාතුවෙන් දුකක් එන්නේ නැහැ. ඉතින් ඒක සර්වචනාංශේ ඒ සාරා සංකේ කල්පලක්ෂයක් අතීතයට බලලා දැකලා උන්වහන්සේ දන්නා නිසා පටවිය අභිනන්දනය කරන්නේ නැහැ. මොකද හේතුව නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා. මේක දැනගෙන භවයක් ඇති වුණොත් භවය කියලා කියනමම ඉඩංකාර જાතිය. මම ඉඩංකාර භවයක්. මොන දුප්පත් භවයක්, පොහසත් භවයක් කියලා. ඒ දුප්පත් භවයක්, පොහසත් භවයක් කියලා අපි මනින්නේ පාඨවිය, පාඨවි ධාතු ආදී ඒ භවෝග සම්පatti නිසානේ. ඒ භාවයක් ඇති වුණොත් ඒ භාවයේ උප්පත්ති ලැබෙනවා. භවය නිසා ಜಾති හට ගන්නවා. ඊගාට ජාත භූතස්ස හටගත්තා වූ තණ්හාවෙන් භවගතිය නිසා හට ගන්න જાතියක් වුණොත් එයාට ජරා මරණ දෙකෙන් ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් හටගත්ත කෙනෙකුට ජරා මරණේ ගැලවුමක් නැහැ. එහෙව් එක නිසා සරුවචනාංශයේ එවැනි පාඨවිය අල්ලාගෙන හෝ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව එහෙම නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මික ගුණ සම්පත් නැත්නම් අසුදිතු විරෝධේවල් නැත්නම් ඇහ කන දිවනාශය වගේ දේවල් මතින් අර විදි නන්දියක් ඇති කරන්න දෙන්නේ නැහැ. මොකද නන්දි නිසා දුක ඇති වෙනවා. ඒ දුක නිසා මේ සංස්කාරයන් කෙරේ භවය, ජාතිය, ජරා මරණ ඇති නිසා උන්වහන්සේ ඒ පටවි ආදී දේවල් වලින් ගා ගන්නෑ. පටවි ආදී දේවල් කෙරෙහි චේතනා පහල කරන්නේ. පටවි ආදී දේවල් කෙරෙහි අනාගත සැලසුම් නැහැ. ඒ වගේම අදිෂ්ඨාන නැහැ. ප්‍රාර්ථනා නැහැ. ඒ නිසා උන්වහන්සේට ඒ උපදින්න ඉස්සල්ලා තිබුණ ස්වරූපෙන් තමයි පටවි ධාතුව දිහා බලන්නේ. පිරුණම් පාඩ පස්සෙත් ඒ විදිහටමයි ජීවත් වෙන කාලෙත් එහෙමයි. වැඩක් ගන්නව නම් සම්බන්ධ වෙනව නම් පුදු ප්‍රයෝජනේ සලකන එක විතරයි කරන්නේ. ඒක හරියට අර ඉස්සල්ලාම භ්‍රම ලෝකයෙන් මේ ලෝකයට ආප සත්තු පීති බක්කා අන්තලික්ක චරා සයම් පබහ කියලායි කතා කරන්නේ. ඒත්තු තමන්ගේ මාලෝකයන් නිකුත් වෙන ප්‍රීති ආහාර කරගෙන ජීවත් වෙන්නා වූ අභ්‍යවකාශයේ මේ ගැටෙන්නේ නැතුව සැරිසරන්න පුළුවන් જાතියක් එන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මේ පොළව මධ්‍යස්ථාන කරන හිටියට පොළවේ නෙවෙයිලු ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ප්‍රීති ආහාර කරගෙන ඉන්නවා. නමුත් ඒ වෙලාවේදී මේ පොළව නිකන් අයිස්ක්‍රීම් එකක් වාගේ නැත්නම් පුඩිමක් වාගේ ඉතාමත් රසෝජාවක් තියෙනවා කියලා තියෙනවා පිට කට්ටේ. ඉතින් අර ඇවිදිනකොට එකේ කරකට ඇඟිල්ල ගහලා කටේ ගහ ගන්නවා. කටේ ගහගත්ත ගමන් තේරෙනවලු පුදුමාකාර රසයක්. ඊට පස්සේ අර අහසේ ඇවිදින ගතිය වීති ආහාර කරන ගතිය සායම් පබහ කියන ආලෝකමත් ගතිය වෙනුවට අර පටවි ධාතු රස වැටිච්ච ගමන් ඇඟ බර වෙලා පොළවේ වැටෙනවා කියලා. ඊට පස්සේ ආලෝකිනිකුත් වීම නතර වෙලා ප්‍රීතිය වෙනුවට මේක ආහාර කරගන්නවා. ඒක නිකන් මේ අසුචියක් නිකුත් කරන්නේ නැති ආහාර වෙන සුද්ධ ආහාරයක් කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ දෙගොල්ල තුන්ගොල්ල රණ්ඩු කරන්න පටන් ගන්නවා මේක මගේ කොටස මේක මගේ කොටස කියලා. ඉතින් ඒ රණ්ඩු ඊර්ෂ්‍යාව නිසා මේගොල්ලන්ගේ ඇඟ එන්න එන්න ඝන බහල වෙලා අන්තිමට ඒක ඒ අර පිට කටේ සම්පූර්ණව කාලා ඉවර කරනවා. ඉවර කෙරුවට පස්සේ බදාලතා කියලා જાතියක් හැදෙනවා. ඒ වගේ කොළ නිකන් පපඩම් වගේ කන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බදාලතාවට රණ්ඩු කරනවා. රණ්ඩු කරලා කරලා කරලා කියනවා මේ කොටස මගේ. මේ ඉඩම මගේ කියලා අල්ලගන්න. ඊට පස්සේ ඒ බදාලතාවත් අර වගේ හැම තැත්තෙම කන්න පුළුවන් දෙයක් බවට පත් වෙන්නේ සංජාත V බවටපත් වෙනවා. ඒ V වල පොත්ත නැතුව කෙලින්ම මේ කරලේ හටගන්නේ V ඇටේ, හාල් ඇටේමයි. ඉතින් ඒක තම්බන එක විතරයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු ඒකට පුරුදු වෙලා, දැන් මිනිස්සු වෙලා. පුරුදු වෙලා අන්තිමට අස්සනු වෙලා පොදි ගහන්න පටන් ගන්නවා. පොදි ගහන්න පටන් ගත්තට පස්සේ පොත්තක් හැදෙනවා කියලා කියනවා. V පොත්තක් හැදෙනවා කියලා. ඊට පස්සේ ඒ ගොවිතැන් කරන්න සිද්ධ වෙනවා අන්තිම කර්ෂක කර්ෂක කියලා කියන්නේ අන්තිම කර්කස රස්සාව ලෝකේ තියෙන. ඒ තමයි ගොවිතැන. ඉතින් ওই විදිහ තමයි ගොවිතැන්පත් කරලා ඉඩම් කඩම් වලට හැදිලා තියෙන්නේ. අර තිබුණු ප්‍රීතිබක්ක, අන්තලික්කචර, සයම්පබහ ගතියයි අපේ ප්‍රകൃතිය. නමුත් අද අපි මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ මේකෙට තියෙන අභිනන්දනයේ නිසා. නිකන් හම්බ නිසා කාලා ඒකට වැටිලා ඒකෙන් ඇතිවෙච්ච මේ දේවල් එන්න එන්න ගොරෝසු කරගෙන ඇති කරගත්ත ගතිය නිසායි අද මේ ලෝකේ මිනිස්සයා මේ පොළොවට බැඳිච්චි මේ උරගිය වාගේ බැඳිලා ජීවත් වෙන්නේ. නමුත් සරුවචනන්ත කියනවා මම එමෙ නන්දි දුක්ඛස්ස මූලන්ති इति විදිත්වා නන්දියයි මේ මූලය. දුකට මුල පංචස්කන්ධයට මුල ඒක දැනගෙන පටවි අභිනන්දනය කරන්නේ. ඊට පස්සේ මේ විදිහටම ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නැත්නම් තමන් වාසිය උපයාගත් ආ වූ ඒ අභිඥා එහෙ නැත්නම් මේ පින් කරලා ලබාගත් ඇහ කන දිව නාසය කය මන දැසේ දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කිසි දෙයක් අභිරමණය කරන්නේ ඒ වගේම ලෝකේ සියල්ල දන්නවා කියලා හෝ සියල්ල සියල්ල වශයෙන් හෝ නිවන ගැන හෝ කිසියම් උන්වහන්සේගේ නන්දියක් ඇත්තේ නැහැ කියන එකයි සරුවචනාංශයේ ගුණය පෙන්වන්නේ. හැබැයි මේ අතින් බලනකොට ඒ රහතන් වහන්සේ නමක සහ සරුවචනාංශය අතර වෙනසක් මේ දක්වා පාඨවලින් පේන්නේ නැහැ. සාතන්නාංශෙත් ඒ විදිහටම මේ නන්දියක් ඇති කරන්නේ උන්වහන්සේලා අභිරමණය කරන්නේ නැහැ. ඒ රහත් මාර්ගඵල ඥානයත් එක්ක. ඉතින් ඊට පස්සේ සරුවචනාංශය සඳහන් කරනවා තස්මාතිය භික්කවේ තථාගතෝ සබ්බසෝ තණ්හායක් හය සියලු තණ්හාව ක්ෂය කරලා එතකොට මෙතනදී අටුවා විස්තරයක් බලුවොත් නැත්නම් විස්තර කියන්නේ ඒ තණ්හා ක්ෂය කිරීමේදී රහතන් වහන්සේ නමකට වඩා සවාසනා සකල ක්ලේශයන් දුරු කිරීමේ ගතියක් සරුවචනාංශයේ තියෙනවා. රහතන් වහන්සේගේ කෙලස් වාසනාව ඉතුරු තියෙනවා. ඒ කෙලස් වාසනාව කියලා කියන්නේ රහත් වෙන්න බාධා කරන්නේ නැහැ. නමුත් ගති වගයක් ඉතුරු වෙනවා සංසාරයෙන් ගෙන ආපු. ඒ ගති රහත් බවට පිළිලයක් නැහැ. බාධාවක් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ රහතන් වහන්සේගේ තණ්හා ක්ෂය කිරීම නැත්නම් ක්ලේශ ප්‍රහාණය සවාසනයි වාසනා සහිතයි සරුවත්යන් වහන්සේ සියලු වාසනා සහිත ක්ලේශයන් දුරු කරනවා දුරු කරන නිසා සවාසනා සකල ක්ලේශයන් දුරු කරන ලද කියලා කතාව සඳහන් කරනවා. ඉතින් ඒ නිසා ඔය රහතන් වහන්සේ නමක් පිළිබඳව පෘථග්ජන කෙනෙක් හෝ සීක පුද්ගලයෙක් හෝ හිතාගෙන ඉන්න චිත්‍රය සාමාන්‍යයෙන් සරුවච්චන් වහන්සේ කෙනෙක් තමයි වගේ සියලුම කෙලෙස් දුරු කරපු කෙනෙක් කියලා තමයි හිතන්නේ. ඇත්ත වශයෙන් කියනවා ඉතින් තිබිච්ච කෙලෙස් කන්දත් එක බලනකොට ඔක්කොම ටික අයින් කෙරුවා වගේ තමයි පේන්න තියෙන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ නමත් එක්ක ගලපලා බලනකොට ඉතුරු වෙන කෙලෙස් කහටක් ඉතුරු වෙනවා. කෙලෙස් ගඳක් ඉතුරු වෙනවා. ඒකට කියනවා කෙලෙස් වාසනාව කියලා. මේ මම පැවිදි වෙන්න ඉස්සලා අපේ ගෙදර නම දාලා තියෙන්නේ වාසනා කියලා. වාසනා උඩේ ටිකෙන් පෙර දින එක තමයි නම් කරන්නේ. ඊට පස්සේ ඥානানন্দ සාංශ කිව්වා ඔය වාසනාව නෙවෙයි මෙහෙදි තියෙන වාසනාවක ඕකත් අතාරින්න ඕනේ කියලා. ඕක කෙලෙස් වාසනාවක් ඔය තියෙන්නේ. අපි ළඟ තියෙන හැම ඒ හැකියාවකම විශේෂ ඥාන තියෙනවා අපිට විශේෂ හැකියාවන්. උංගාවක් වෙලාට කෙලෙස් වාසනා. ඉතින් අර සරුවචනාංශ වැඩ ඉන්න කාලෙම ඒ ඒක රාතන්නාසේ නමක් හිටියා. ඒ උන්වහන්සේ අනිත් ඔක්කොටම වසලෑ වසලයි කියලා කතා කරන්නේ. ඒ පිළිඳ වචය. ඒව වසලය, යව වසලය, අරක ගෙනේව, මේක ගෙනේව කියලා තමයි කියන්නේ. ඉතින් අනික ඔක්කොම හරි අකමැති මේ හාමුදුරුවෝ ගාවට යන්න වැඩිමාලා තමයි. වැඩිමාලන්ට වරෙන් ඵලයන් කියලා කතා කරනවා වගේ. වසලයයි කියලාමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා පස්සේ බුදුරජාණන් වහන්සේට චෝදනා කරා. මේ හාමුදුරුව මේ වාග් සංවරේ නැහැ. ඒක සරුවත්න සඳහන් කරා. දැන් පිරින්දවච්ච රහත් නමුත් මේ කෙලෙස් වාසනාවක් නිසා මෙයාගේ ඇබ්බැහියක් තියෙනවා. අනික් අයට පහත් කුලයට වගේ කතා කරන ගතියක්. ඒ මොකද ඊට පෙර බව 500ක විතර වගේ හතර වර්ගයේ පිරිසුදු බ්‍රාහ්මණ කුලයක ඉපදිච්ච නිසා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ හිතේ ද්වේෂයක් තියෙනවා කියලා අනික් අය පහත් කළ තමන් උසස් කරන ගතියක් මේ වචන විලාසයක්. ඒ නිසා කෙලස් වාසනාව තියෙනවා. නමුත් සරුවච්චන් වහන්සේ ළඟ එහෙමවත් අනුන්ට හිත්‍රි දෙන අනුන්ට සැකයක් ඇති කරන ගුණයක් නැති නිසා සවාසනා සකලක්ලේශ දුරු කරපු ගතිය මෙතනදී කියනවා සබ්බසෝ තණ්හායක් හය විරාගා රාගයේ සම්පූර්ණයෙන්ම දුරුකත නිරෝධා ඒ විරාග නිරෝධ කියන පදන සාමාන්‍යයෙන් කොයි රහතන් වහන්සේලාත් පාවිච්චි කරනවා ඡාගා පටිනිස්සග්ගා ත්‍යාගවන්ත වූ අතහැර දමන ලද්දා වූ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති වදාමි. අනුත්තර වූ සම්මා සම්බෝධිය උන්වහන්සේ වළඳනවා ආන එහෙම ගුණයක් රහතන් වහන්සේට වැඩිය සියලු කෙලස් වාසනාව මුලිදුන උදුරා දපපු ගතියක් තියෙන නිසා උන්වහන්සේ අනික් අයට අසම සම කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මේකෙදී මේ තථාගත කියන වචනයම අටුවාව පිළිඅර ගන්නවා අටුවාව උත්සාහ කරනවා තේරුම් කළ දෙන්න සරුවච්චන් වහන්සේ තමන් වහන්සේ ගැන සඳහන් කරගන්න වෙලාවක තථාගත කියන වචනේ තමයි සඳහන් කරන්නේ ගිහියත්ෝ පෘ탁ජනයත්ෝ බුදුහාමුදුර ගැන කතා කරනකොට සම්මා සම්බුද්ධ කියන වචනේ තමයි සඳහන් කරන්නේ ඒ නිසා තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගැන කතා කරනකොට ඒ වගේම රහතන් වහන්සේ නමක් රහතන් සරුවච්චන් වහන්සේ ගැන කතා කරනකොට තථාගත කියන වචන තමයි සඳහන් කරන්නේ. එතනදී තත කියන පදය මොකක් ගැඹුරක් තියෙනවා. තත කියලා කියන්නේ එහෙව් කියන්නේ. අරුවත්නාලිකේ තියෙන එසේ වූ ගුණයක් තියෙනවා. ඒ ගුණය සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි. කිසිසේත්ම කෘතිම නැහැ. කිසිසේත්ම සකස් කරන ලද්දක් නෙවෙයි සම්පූර්ණ ස්වභාවිකයි. ඒක හරියට උපමාවට කියනවනම් ඉපදිච්ච ගමන් ළමයෙක් එයාගේ හැසිරීම කවදාකවත් රඟපෑමක් නැහැ. කවදාකවත් මවාපෑමක් නැහැ. කවකාකවත් අනුන් සන්තෝෂ කරන්න හදන ගතියක් නැහැ. ඒ නිසා ඒ දරුවගේ තියෙනවා තතතාවයක් කියලා එකක්. ඒක කියනවා කොයි ස්වභාවික වස්තුවෙත් තියෙනවා කියලා. නමුත් පෘථග්ජනය හැමදාම හැම වෙලාවෙම රඟපානවා. ඒ රඟපාන්නේ මේට වැඩිය තණ්හාවක් ඇති කරගෙන වස්තු ලබා ගැනීමට බම මෙහෙම හිටියොත් හොඳයි කියලා හිතන හින්දා. ඒක නිසා හැම වෙලාවෙම තියෙනවා තතදාවය බින්දින ගතිය. තත නැහැ. ඒ වගේම මාන්නයක් තියෙනවා මං අනිත් අයට වැඩිය උසස් කියලා. ඒ උසස්කම නිසාමත් අපි රඟපාන්න හදනවා නැත්නම් අපි උත්කෘෂ්ඨ භාවයක් ගෙන හරපානවා. ඒ වගේම මමෙක් ඉන්නවා කියලා මම සහ මම නොවන දෙය කියලා සීමාවක් ඇති කරගන්නවා. ඇති කරන මට අයිති මගේ දේවල් අනික් අයට වැඩිය උසස්. අනික් අයට වැඩිය ශ්‍රේෂ්ඨයි කියලා ඒක හුවා දක්වන ගතියක් ඇති වෙනවා. මෙන්න මේ නිසා අවදියෙන් ගත කරන හැම වෙලාවෙම රඟපෑමක් තියෙනවා. දැන් කාලේ වචනින් කියන නැත්නම් මවාපෑමක් තියෙනවා. අන්නේ මවාපෑම නිසා තසතාවයක් නැහැ. සරුවචන් වහන්සේ මේ මවාපෑම කෙලෙස් මායාවක් වශයෙන් දැනගෙන ඒකට අදාළ තණ්හා, මානය, දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම දුරු කරපු නිසා දැකගෙන දැනගෙන දුරු කළ නිසා උන්වහන්සේට කියනවා එසේ වූ නැත්නම් එහෙව් தත්ත්වයටපත් වෙච්ච කියලා. තත ආගත තත භාවයටපත් උනා වූ කියන එකයි තථාගත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අටුවා ඒක විස්තර කරනවා තත ආගතෝති තථාගතෝ කියලා මේිට ඉස්සලා එහෙම තතතාවයටපත් වෙච්ච විපස්සීශිකී ආදී බුදුරජාණන් වහන්සේලා යම් ආකාරයකින් තමන්ගෙන් වැగిරෙන ආසව ධර්මය, අනුසය ආදී කෙලෙස් හැම එකක්ම ඉතාමත්ම සවිස්තරව දැනගෙන ඒ ආසවානුසේ මතුවෙන උල්පතත් සිඳලා සම්පූර්ණ ස්වභාවිකුනේ කොහොමද මේ ගෞතම සරුවචන් වහන්සේ අන්නතර බුදු අනි පෙර බුදුරන් වහන්සේලා වගේ මුලට යනකම්ම දැනගෙන පාරමිතා වශයෙන් පුරාගෙන ඒක මුල නැති කිරීමෙන් මිස වසාහෙලීමකින් කරන ලද්දක් නෙවෙයි ඒ නිසා පෙරබුදුරජාන් වහන්සේලා ගත්ත ක්‍රමය ඉතාමත් ඉවසිල්ලෙන් රෝග මූලය දැනගෙනයි ලෙඩ තනිප කරේ ඒ නිසා උන්වහන්සේ කිසිම දවසක ඉක්මනට බුදු වෙන්න ඕනකමක් තිබුණේ කවදාකවත් ප්‍රතිඵල බලයපරතු නෙවෙයි පාරමිතා පිළිවේ පාරමිතා පිළිවේ ලෙඩේ දැනගන්න ස්වරූපේ කොහොමද කොහොමද මේ ආශ්‍රව ධර්ම ඇති වෙන්නේ කොහොමද මේ අනුසේ ධර්ම එන්නේ කොහොමද මේ ලස්සන දෙයක් දකින්නට රාගේ පහළ වෙන්නේ. කොහොමද මේ නරක දෙයක් පාස වෙනකොට ද්වේෂේ පහළ වෙන්නේ කියලා උන්වහන්සේ දැනගත්තා. ඒ දේවල් වල රාග දෝෂ මොහ නැහැ. රාග දෝෂ මොහ තියෙන්නේ අනිවාර්යයෙන්ම Taman තුල. Taman ඒ දකින්න දේවල් අනුව වෙස්තරලාගෙන කොච්චර අවිද්‍යාවටපත් වෙනවද කියනවනම් මේ දේ රාග නිසිතයි කියලා බාහිර දෙයටත් අපි දොස් කියන්න යනවා. මේ දේ ද්වේෂ නිසිතයි කියලා ඒ දේවල් සුද්ධ කරන්න හදනවා තමන්ගේ හිත හදාගැනීමල පැත්තක තියෙන. සරුවචනාංශය එහෙම කරන්නේ උන්වහන්සේ තමන්ට ඇති වෙන රාගයක්, ද්වේෂයක්, මෝහයක් විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවයි කියලා කියන්නේ ඒක බාහිරේ පවතින දෙයක් නෙවෙයි ඇතුළත තියෙන දෙයක්. ඒ නිසා බාහිරේ නැතුව ඇතුළේ තියෙන දෙයක් නම් ඒක ඒ වශයෙන් දැනගන්න රාගේ නගින්න ඕනේ. ද්වේෂේ නගින්න ඕනේ. මොහේ නගින්න ඕනේ. නිසා මේ රාග ద్వේෂ මොහ දනවන අරමුණු වලිනුත් මොකද්දෝ පාඩමක් තියෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඉස්සල්ලාම සීලයක පිටලා සමාධියක පිටලා හිත සකස් කරගෙන නැත්නම් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් හිත හදාගෙන ප්‍රඥා ශික්ෂා වශයෙන් වැඩි වෙ මොකද්ද? අර හදාගත්ත සීලයෙන් සමාධියෙන් ප්‍රඥා සතියෙන් රූපයක් දකිනකොටම පහළ වෙන රාග දෝෂ ආදී ඒ කෙලෙස් ධර්ම දෙකේ සම්භවය පටන් ගත්තා. බලන්න පටන් අරගත්තා. රූපයක් දකිනකොට ඇති වෙච්ච රාගයක් ද්වේෂයක් නම් රූපය කියලා කියන්නේ බාහිර වර්ණ රූපයක් එහි ඔබේටපත් වෙනවා. පත් වුණාට පස්සේ හිතත් එතන තියෙනවනේ. එතන ඒ හැපීම ගැටීම සිදු වෙනකොට ඒ පළවෙනි චිත්තක්ෂණය ඇහැට රූපේ වදිනකොටම ඇත්ත වශයෙන්ම වර්ණ රූපේ තමයි ඇවිල්ලා හිතට වදින්නේ. එතකොට හිතට අඳුනා ගන්න බෑ ඒක. ඒ නිසා හිත දන්නේ නැහැ මේ රූපයක් ඇවිල්ලා වදිනකොට කනට සද්දයක් අහවද? නාසයට ගඳක් ආවද? දිවට රසක් ආවද? කයට පහසක් ආවද? හිතට හිතිලක් ආවද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා පළවෙනි සැරේටම රූපය ඇවිල්ලා වදිනකොටම අර මකුළු දැලට සතෙක් වදිනකොටම මකුළුවා කොතෙන්ටද වැදුනේ කියලා අල්ල ගන්නවා වගේ ඉතින් ඉස්ලාම දැනගන්නවා මේක ඇවිල්ලා ඇහැටයි වැදිලා තියෙන්නේ. අන්න ඒ ඇහැට වැදීම සඳහා එන වර්ණ රූපය හේතු වෙන්නේ මේක සද්දයක් නෙවෙයි ගඳක් නෙවෙයි රසක් නෙවෙයි පහසක් නෙවෙයි කියන විතරයි. නමුත් වර්ණ රූපය සටහනක් වශයෙන් හෝ ආකාරයක් වශයෙන් අඳුරන්නේ ඒකම නැවත සැරයක් බලන්න උනොත් තමයි නැත්නම් දෙවෙනි චිත්තක්ෂණෙත් ඒ වර්ණ රූපෙන් වැදුනොත් විතරක් අපිට දැනගන්න පුළුවන් යාන්තම් සුද්ධ දැනගන්න පුළුවන් දකින්න රූපේ. ඒකම තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ දකින්නකොට තමයි ඒක මේ වර්ණය සහිතයි මේ සටහන් සහිතයි ප්‍රියයි අප්‍රියයි සුභයයි අසුභයි කියලා හිත තේරුම් ගන්න. ඒ නිසා දෙක තුන හතර යනකොට අපි දකින්නේ ඒ රූපේ දැකීමේ ආසාවත් සහිත සංඥාවෙන් ඇනිච්ච ආසව ධර්මයෙන් පටලවිච්ච දෙයක්. පළවෙනිම දකින්න එක වගේ නෙවෙයි දෙක තුන යනකොට චේතනා මුල් වෙලා වැඩ කරන්නේ. ඒ නිසා පළවෙනිින් දකින්න එක විතරයි කියනවා තතතාවයක් වෙන්නනේ අනිත් වාසියේම අපිට ඕන විදිහට වෙස් පෙරලාගෙනයි තියෙන්නේ. ඊට පස්සේ අපි දකින්නේ අපි වෙස් පෙරලා ගත්ත දෙයක්. ඒක තමයි කියන්නේ කබරගෝයා වුණත් අපට කණ්ඩෝනේ නම් තලගොයක් කරගෙන තමයි බලන්නේ. ඒ නිසා අන්නේ දර්ශනයේදී මුලින්ම ඇතිවෙනා වූ ප්‍රකෘති තතතාවයත් පස්සට පස්සට මේ සංඥාවෙන් සංස්කාර වලින් තණ්හාවෙන් ඇලී බැඳී ගත්ත දැක්මත් කියන දෙක වෙන් කර ගන්න පුළුවන් සරුවත්තර වහන්සේට මම මීට වසා කලිමුත් වෙන්න මතක් කරගත්තා වගේ ආස්වාසය කියලා කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි ප්‍රස්වාසය කියන්නේ ආස්වාසය නෙවෙයි ආස්වාසය කියන්නේ පිටේ ඉඳලා ඇතුළට ගමන් කරන වාතයක් ප්‍රස්වාසය කියන්නේ පිටේ ඉඳලා ඇතුළට යන වාතයක් කියලා මේ ඇතුල් වීම පිටවීම දෙකේ වෙනස දකින්න. ඒ වගේ තමයි රූපයක් දකිනකොට වර්ණ රූපේ පිටේ ඉඳලා ඇතුළට යන එකක් ඒකට ඇති වෙන ආසවනුසේ ධර්ම ඇතුළේ පිටත වෙන එක. අන්නේ ආසවනුසේ ධර්මයේ එන්නකොටම දැක ගන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් එකම සතා මිනිසයා විතරයි. එතකොට යාට හොඳ සතියක් ඕනේ. හොඳ සමාධියක් ඕනේ. හොඳ බහුසුත භාවයකුත් ඕනේ. නමුත් සරුවච්චන් වහන්සේගේ තියෙන විශේෂඥතාවය උන්වහන්සේ මේ කණින් අහලා ගත්ත දෙයක් නෙවෙයි පෙර සංසාරගත පුරුද්ද තියෙන නැති උදුන් දැකලා. නමුත් උන්වහන්සේට ස්වයම්භූව කල්පනා වුණා මේ රූපයක් දිගේ එකට බලා ඉන්නකොට පෙස්පරලියක් සිද්ධ වෙන බව. ඉස්සල්ලාම දකින්නේ තත භාවය ඊගාවට අවිතත් විතත වෙනවා ඒක. විනාශයක් පාටපත් වෙනවා. අපි ඇත්ත වශයෙන්ම මේ කතා කරන්නේ අපි විශ්ින් වෙනත් දෙයක් පත් කරගත්ත රූප. සංස්කරණය කරන ලද රූප. අර දේම දකින්න නම් බුදුහාමුදුර අපිට උපදේශයක් දීලා තිනවා. දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති. දැකීම දැකීම මතින් නතර කරන්න ඕනේ. ඒක මත තොරන් ගහන්න යන්නේ නැතුව. ඒක මත මේ අර්ථකතන දෙන්න යන්නේ නැතුව. ඉතින් මේක අමාරු. නමුත් මේක කරපු කෙනාට තමයි අපි රහතන් වහන්සේ කියලා කියන්නේ. මේක කරමින් ඉන්න කෙනාට තමයි අපි උත්සාහ කරන කෙනාට තමයි ශේක පුද්දලයි කියලා කියන්නේ. මේක කරන්න බෑයි කියන කෙනාට තමයි අපි පුතඥයයි කියලා කියන්නේ. බැරිුණ කමන්න උත්සාහ කරන්න ඕන කියන මිනිහට තමයි යෝගාවචරය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේට ඒක පරෝපදේශ විරහිතව මේ දෙයක් දිහා බලහින්නකොට ඒ දෙහි ඇතිවෙන විපරිණාමය මේ රහස බව තේරෙනවා. ඒ නිසා බුදුරජාණන් අපට කියනවා ආස්වාද ප්‍රසවාසයේ බලනකොට ඉස්සලා මේක සුවද කරගන්න. යාලු කරගන්න. යාලු කරගෙන ඒකේ විපරිණාමයේ දකින්න නම් ඒකේ පිටකොන්ද විතරක් දැකලා බෑ. පටන් ගන්නකොටම ඉඳලා පටන් ගන්න තැන ඉඳලා මෝරණ තැන දක්වා කොච්චර ඉක්මනට වෙස් පෙරලෙනවද කියන එක. ඊට පස්සේ මෝරණ තැන ඉඳලා එයා සම්පූර්ණයෙන්මයි නැති වෙන තැන දක්වා කොච්චර විපරිණාමයකටපත් වෙනවාද කියලා දැකීමෙන් තථාගතන වෙන්න බෑ. නමුත් අපි මේ කතා කරන්නේ කොච්චරක් අපේම මේ මෝඩකමටද අපිම සංස්කාර කරන කත්වයටද කියලා තේරුම් ගත්ත දවසේ පුදුමාකාර බයක් ඒ වගේම පුදුමාකාර මේ ආරසාවක් ඇති වෙනවා මේ හදිසි නිගමන වලට එළඹෙන්නේ සම්පූර්ණ වර්ණ කණ්ණාඩියකින් රූප දැකලා. නැත්නම් අන්ධකාරව දැකලා හරියට දැක්කන අපි කවදාකවත් මේ වගේ වැරදි නිගමන වලට එළඹෙන්නේ නැහැ. ඉතින් සරුවචනාංශයේ තියෙන මේ ඒ භාවයට තත භාවයට පැමිණීමට උන්වහන්සේ බුදවරු ගිය මාර්ගයේ දිගේ සුදුසුකම් ඇති කරගත්තා ඒ කාලයේදී පුළුවන් තරම් කට පරිස්සම් කරගත්ත මේ භාගෙට දැකලා භාගෙට දැනගෙන කෑ ගහලා එහෙම නැත්නම් විනිශ්චය කරලා නිගමන වලට ඉවරලා අලුතෙන් කර්ම රැස්න කරන්න. එහෙම නැත්නම් අපි වෙන්නේ මොකද්ද? මේ භාගෙට දැනගෙන කරන භාගෙට දැනලා කරන කතා. එහෙම නැත්නම් ඒ නිගමන. එහෙම නැත්නම් ඒ විනිශ්චය නිසා අන්තිමට කතාවට සම්බන්ධ වෙන අනිත් පක්ෂයට අනිවාර්යෙන් බයක් අනිවාර්යෙන්ම චකිතයක් පහළ වෙනවා. අනිත් ඒක නිසා අපි කර්ම රැස් කරනවා. ඉතින් ඒ වෙලාවේදී පරිසං වෙලා මේක නැවත නැවත පරීක්ෂා කිරීම සඳහා ආර්ය තූෂ්ණිම් භාවයෙන් භාවනා කරන කෙනත් එහෙම නැතුව ඒව ආනුව හදිසි විනිශ්චය වලට පැමිණලා කලා විවාද කරන කෙනත් අතර ලুকু වෙනසක් තියෙනවා. ඉතින් ඒ වෙනස්කම් හරහා කියලා තමයි ਸਰුවචනanse මෙතෙන්ට ආවේ. ඒ වගේ මුන්නචන තත තත ආගතව තත ගත ඒ தත්තට දැනගෙන මේකේ තියෙන මේ සංකීර්ණතාවය අරමුණ ඇති වෙනකොටම බැලිල්ලෙන් විතරමයි බේරන්න පුළුවන්. ඒකට ලෑස්ති වෙලා යන්න ඕන. නිසා ආනාපානෙ දැක්කට ඒ ආස්වාද ප්‍රසවාස ඇති වෙනකොටම එළඹ සිටීම. නැත්නම් රාගයක් ඇති වෙනකොට අපි දකින්නේ බොහොම ඝන බහල වෙච්ච මෝරච්ච රාගයක්. ඒකට හේතුව අපි පමා නිසා. ඉතින් ඒක ඒක ලාවට පහළ වෙලා මෙතෙන් දෙන්නේ කියන මූලධර්මයේ සම්මාදිට්ඨික වශයෙන් පිළිගන්නවා නම් අපි හෙට උත්සාහ කරන්න ඕනේ ඒ රාගය එච්චර මෝරන්න ඉස්සලා අල්ලන්න. ඒ ද්වේෂය එච්චර මෝරන්න ඉස්සලා අල්ලන්න. ඒ ආස්වාසය එච්චර මෝරන්න ඉස්සලා අල්ලන්න. ඒ ප්‍රස්වාසය එච්චර මෝරන්න ඉස්සලා අල්ලන්න. අන්න ඒකට තමයි අපි මේ රෝග මූලය හොයනවයි කියලා කියන්නේ. අන්නේ රෝග මූලය යانے හොයනද ඉස්සලා මේ රෝගේ හට ගන්න බව දැනගෙන විශේෂ කැසපට ගැලීමක් කරන්න ඕනේ. කිසි විශේෂ පෙළ ගැස්මක් කරන්න ඕනේ. ඒකට කියනවා ඒ සඳහා කරන ප්‍රයත්නෙට කියනවා මේ නිවන් ලබන ආත්මයේ මේ සීල සමාධි ප්‍රඥා පුරවා ගැනීමට ගන්න උත්සාහය කියන. ඉතින් ඒක කෙනෙකුට හත් දවසක් වෙන්න පුළුවන්, කෙනෙකුට ආත්ම හතක් වෙන්න පුළුවන්, කෙනෙකුට හත් අවුරුද්දක් වෙන්න පුළුවන්. ඒක දැනගත්තත් සමීකරණය මේකයි කියලා සාක්ෂාත්කරණය ලේසි නෑ. ඒක නිසා උගන්වන ගුරුවරු බොහෝ විට මේ කාරණාව කියන්න හැදුවට ඒ ගුරුවරුත් එහෙම අද්දකලම කියනවා නෙවෙයි. සරුවචනන්සේ කියපු නිසා කියනවා. මොකද සරුවචනන්සේ එහෙම නැහැ. උන්වහන්සේ මේක ගැටේ මෙහෙමයි කියලා බෙරබදුවරුන්ගෙන් මේ ලකුණ අරගෙන මේ ජීවිතේ සියල්ල බහා තබලා මේක සඳහා උත්සාහ කරා. කරලා කරලා කරලා Taman එතෙන්ටපත් උනා. පත් උනාට පස්සේ තමයි ප්‍රකාශ කරේ මම මේ කතා කරන්නේ මෙතෙක් වගේ නෙවෙයි දැනගෙනයි අද්දකලයි කතා කරන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ මම මේ චතුරාර්ය සත්‍යය ද්වාදශාකාරයත් හරියට දකින්නකම් මම දැක්කයි කිව්වේ නෑ මම දැනගත්තයි කිව්වේ නෑ මම අහන්නේ නෑ අද දැක්කා මම දන්නව ඒ නිසා මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේට මේ විශේෂ ප්‍රකාශයක් කරනවා කියන්නේ. අන්න ඒ වගේ බුදුහාමුදුරන්ගේ ඒ ඒ මූල ධර්මයේ වශයෙන් නෙවෙයි උන්වහන්සේකටපත් වෙලයි කතා කරන්නේ. ඒ නිසා ඒක රහතන් වහන්සේ නාමකට නැති ගුණයක්. රහතන් වහන්සේලා කරන්නේ බුදුරු වැඳපු ඉරදිගේ ගමන් කරන එකයි. ඒකේ සාර්ථකයි. නමුත් ਸਰවඥාංශය තමයි Taman පෞද්ගලිකව මේකට සමීකරණ හොයාගෙන ඒ සමීකරණේ වැඩ කළා Taman ගැලවෙනවා විතරක් නෙවෙයි තව කෙනෙකුට ඒක මේසා ගැඹුරු ධර්මයක් තීරුම් කර දීමේ ඉර ඇඳලා දීමේ සිටීම ඇඳලා දීමේ දක්ෂතාවය ඇති නිසා බුදු කෙනෙක් පහළ වෙන්නේ බුද්ධ කල්පයකට සැරයයි. ඒ උන්වහන්සේ අනුව තමයි අනික්කත් වෙන්නේ. ඒ නිසා පාඨවි ධාතුව විශේෂයි පෘථග්ජනයා දකින්න ගතිය නෙවෙයි ඒකේට වැඩිය වෙනසක් දකින්න භාවනා කරන කෙනා. භාවනා කරන කෙනා දකින්න ගතිය වගේ නෙවෙයි සෝවන් වෙච්ච එකනා. ඵලයක් ලැබුණු කෙනා. ඒ වගේ නෙවෙයි රහතන් වහන්සේ දකින්නේ. බුදුහාමුදුරු දකින්නේ ඇත්තට වෙනස්. මේ පටවි ධාතුව පෘථග්ජනයා දුක ඇතිකරන අර මනුස්සයා වගේ පෘථුවියම හැප්පිලා පෘථුවියම මැරිලා පෘථුවියම වැල්ලා යනවා. වෙනුවට සරුවචනන්සේ පටවි ධාතුව අරගෙන බණක් කියනවා. විතර කළ දෙනවා මේ පටවි ධාතුවේ තියෙනවා ඊට ආවෙනික ලක්ෂණයක් ඒක බුදුහාමුදුරන්ගේ තිබ්බත් දේවදත්තගේ තිබුණා. ඒක රත්තරන් වල තිබුණත් අසුචි වල තිබ්බත් පටවි ධාතුව පටවි ධාතුවමයි. ඒකෙත් හත භාවය ඒකේ කොහෙද තියෙන්නේ කියලා නැහැ. නිසා පටවි ධාතුව අවබෝධ කරගත්තොත් පටවි ධාතුවේ මෙතෙක් ඇති කරගත්ත දුක් වෙනුවට ඒක බණක් බාරපත් කරගන්න පුළුවන්. ධර්මතාවයක් බාරපත් කරගන්න පුළුවන්. නිසා සරුවචන් වහන්සේ නියපොතට නියපිටට ගත්ත පස් ටිකක් අරගෙන විශාල බණක් කියන. ඒ තරම උන්වහන්සේට ඒ මේ විශ්වවිද්‍යාලයක විශාල විශ්වවිද්‍යාලයක් හදලා ඒකේ ශ්‍රමණාගාරයක් හදලා ඒකේ විශාල ඉගැන්වීම් උපකරණ වලින් ගන්නන දේවල් වලට වැඩිය නියපිටට ගත්ත පස් ටිකෙන් කියලා දෙන්න පුළුවන්. ඒ තරම්ම ඒ තත භාවයට පත්වෙච්ච නිසා උන්වහන්සේ කියාදීමේ sannivedane පුදුමාකාර පිවිතුරුකමක් තියෙනවා. ඒ වගේම ඒ ඒ තතභාවේ විස්තර කිරීමේදී අටුවාචාරින් වහන්සලා කියනවා තත ලක්ෂණා ලක්ෂණාති ලක්ෂණ ලක්ෂණස ආගතෝ කිය. තත භාවයට මේ කියලා දීලා අවබෝධ කරලා උන්වහන්සේ නිකම්ම තත භාවයටපත් වෙලා තියෙන්නේ. උන්වහන්සේ තුල මවාපෑමක් නැහැ. ඒක හරියට කියනවා නම් අර පාඨවි ධාතුව මොකේ තිබ්බත් ඒකේ තියෙන තද ගතියනේ. ඒ තද ගතිය වෙනස් වෙන්නේ නැහැ මොකේවත්. අන්නේ තද ගතිය අල්ලාගෙන මේක මගේ තද ගතිය, මගෙන් ආපු තද ගතිය, මට ආපු තද ගතිය කියන ගත්තොත් එතෙන් තමයි නන්දියක් සහ කෙලස් පහළ වෙන්නේ. නමුත් ඒ වෙනුවට මේ පාඨවි ධාතුව මම ඉපදෙන්න ඉස්සලත් අද ගතිය තියෙනවා. මම නිවන් ලබන කොටත් අද ගතිය තියෙනවා. නේ මම ලැබුවට පස්සෙත් අද ගතිය තියෙනවා කියලා ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ සංසාරෙන් ගැලවෙනවයි කියලා කියන්නේ. ඒ නැත්තම් අපි මේ පාඨවි ධාතුවේ විමුක්තිය ලබනවා කියලා කියන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පාඨවිය දුක දීමට හේතු වෙනවා අවිද්‍යාව නිසා පටවි ධාතුව ලං කරගෙන පටවි ධාතුවේ ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් ධාත ලක්ෂණය අවබෝධ කිරීමටයි අපි මේ භාවනා කරන්නේ. ඒ නිසා තද ගතියක් වැටෙනකොට ඒ තද ගතිය සමහර දුකට හිටිනවා. සමහර සැපට හිටිනවා. ඉතින් මේ දුක සැප දෙක අපි දාගත්ත මේ ලේබල් එකක් වුණාට මේකෙන් පෙන්නන්නේ පටවි ගතියයි. ඒ නිසා මම මේ හම්බෙච්ච වෙලාවේදී පටවි ගතියේ තත භාවය තේරුම් ගන්න ඕනෑ කියලා බැලුවොත් ඒ පුද්ගලයා ඒකෙන් ඒක ධර්මතාවය බාටපත් කරගන්නවා. ඒ නිසා පරියන්කේ ඉන්නකොට ආශාස ප්‍රසආසේ වැටෙන්නේ නැති ඕනම වෙලාවක් ගත්තොත් අපිට ඒක බාධා කරන්නේ එක්ක හිතවිල්ලකින් එක්ක හද්දකින් එක්ක වේදනාවකින්. නමුත් අපිට මේ වේදනාවේ මේ සද්දයේ මේ හිතවිල්ලේ තතතාවය යථා ස්වභාවය ඇති හැටිය එහෙව් ගතිය දැක ගන්න ඕනේ නම් ආනාපානෙන් ඇති කරගත්ත සතිය තරහ වෙන්නේ නැතුව විනාශ කරන අදහසකින් තොරව අර ඇති වෙන සද්දට වේදනාට හිතවිල්ලට යෙදුව ඉස්සලා බාධාවක් වෙච්ච සද්ද වේදනා හිතවිල්ල ධර්මතාවයක් බවට පත් වෙනවා ආන්න මේ විදිහට තත ලක්ෂණය පාඨවි ධාතුවේ කක්කලත ලක්ෂණය ආපෝ ධාතුවේ තියෙන පග්ඝරණ ලක්ෂණය වැగిරෙන ගතිය තේජෝ ධාතුවේ තියෙන උන්නහත් ලක්ෂණය උණු කරන ගතිය වායෝ ධාතුවේ තියෙන සම්බී සම්මිංජන පසාරණ ගතිය දැක ගන්න පුළුවන් නම් එහෙනම් ඉතින් සවැත්තුර ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ බණ කිව්වා වගේ හතර මහා බාතුන් දකිනකොට තතතාවයට අපි ලඟ වෙනවා. බුදුන් දැක්කා වගේ වෙනවා. ඒක නිසා මුලින් මුලින් ඉගෙන ගන්න කාලේ කොහොම වෙතත් යම් ප්‍රමාණයක් සත්‍යක් සමාධියක් ඇති කරගත්තට පස්සේ ඒ භාවනා පරියන්කේටම සීමා විය යුතු නැහැ. සක්වනටම සීමා විය යුතු නෑ. හැම තැනදීම සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම මේ පාඨවි ධාතුවේ තත භාවයේ තේරුම් ගත්තොත් මේ මගේ මේ කෙස්වල්ලෙන් යට පාතලයෙන් උඩ හැම සීමා කරගත්තා වූ සීමාව ඇතුළත තියෙන පාඨවි ධාතුවත් මගේ නොවෙන්නා වූ කියන පාඨවි ධාතුවේ කිසිසේත්ම වෙනසක් නැහැ. ඒක නිසා ਸਰවචනanse රාහුල පුංචාම්දුරන්ට කියනවා අජ්ජත් පටවි ධාතු බාහිරා පටවි ධාතු පටවි ධාතු රේවේසා බහුලය උඹේ ඇඟ ඇතුලේ තියෙන පටවි ධාතුවත් බාහිරේ තියෙන පටවි ධාතුවත් උඹේ කියලා ඇතුලේ තියෙනක වෙනසක්වත් උඹේ නෙවෙනවා කියලා පිට තියෙනක වෙනසක්වත් නැහැ දෙකම හුදු පටවි ප්‍රමාණයි ආනෝක දැනගත්තට පස්සේ අපිට භාවනා කරගෙන ඉන්නකොට සමහර වෙලාවට මගේ රූපේ නොපෙනී යනවනේ ආස්වාද ප්‍රසවාස දන්දනී යනවා. නොදෙන ගියාම බය වෙන්නේ, කම්පන වෙන්නේ, චංචල වෙන්නේ අර මගේ කියා ගන්න කොටස නැති උනායි කියලා. නමුත් මෙතනදි වෙන්නේ භාවනාදී මේ සීමාව කඩලා යන එකයි. අතුල පිටත කියන සීමාව කැඩෙනවා. අනිවාර්යයෙන්ම කැඩෙන්න ඕනේ. ඒ පුද්ගලයාට ඒ අජත්ත බහිද්දා වෙනස දැනගන්න. ඉතින් ඒක දකින්නකොටම සහලවනවන, කම්පන කරනවන, මේ වක්කාර ලක්ෂණ පහල කරනවා නම් චලනය වෙනවා නම් ඒ ඇත්තටම ධර්ම අවබෝධයට තමන්මයි බාධා කරන්නේ. තත ලක්ෂණය අවබෝධ කරන්න හදන කෙනා නම් ඒ තත ලක්ෂණය අවබෝධ වෙන්නේ පාඨවියෙන්ද ආපෝ ධාතුවෙන්ද තේජෝ ධාතුවෙන්ද වාතයෙන්ද රූපෙන්ද සද්දෙන්ද ගන්ධෙන්ද රසෙන්ද ඇහෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කියලා සීමා කරන්නේ. ඕන වෙලාවක ඕන දැනකේ පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුද්ගලයාට නිස්සද්ද භාවනා මධ්‍යස්ථානයේ ඕන කරන්නේ සති සමාධි වඩන්න. සති සමාධි වැඩුවට පස්සේ වර්ගීකරණයක් කරන්න ඕනේ. තෝරන්න යන්න නරකයි මේ සැපදී මේ සැප නැති දෙය කියලා. අර පොඩි නෙරිසින කාලේ කැපකාරයෙක් විදිහට ඌ කියනවා හැම කෙනාටම කේල් කැනේ මුල ඇවරීම ඕනේ. ඒ මොකද මම ලොක් අහින්දා. නමුත් කවුරුත් අම්බින කේල් ගෙඩිය කාලා ඉන්න පුරුදු වුණොත් එහෙම ඔය මොනම ප්‍රශ්නයක්වත් නැහැ. මේ ශාසනයේ කිසිම තැනක හිගතාවක ප්‍රශ්නයක් නැහැ. බහුතාවේ තියෙන එකේ වැඩි කෑල්ල මට ඕනේ, ලොකු කෑල්ල මට ඕනේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එදා ඉතින් රණ්ඩුවේ කෙලවරකුත් නැහැ. ඉතින් මේ විදිහට මේ වැඩි කෑල්ලයි ලොකු කෑල්ලයි ඛණ්ඩ හදන එක ගැන ලෝකේමන්ද සාති ඉන්න කාලේ තිබුණා. අසුචියට වැඩිච්ච පණුවා ලොකු අසුචි කෑල්ලක් හම්බුනායි කියලා උඩ පනිනවා වගේ කියලා. මට අද හම්බෙච්ච එක ලොකු එකක් කියලා. කොයි එකකට හම්බෙන්නේ එකම ගූ වල තියෙන ගූ කෑල්ල. ගූ පණුව. ඒ වගේ මේ ඉන්නකම් මේ පට ව්‍යාපෝ තේජෝ ඇසුරු කරනකොට තතතාවය අවබෝධ කරගන්න මිස මේක හරයට විය යුතුයි මෙයාට නොවිය යුතුයි මට විය යුතුයි අරයට නොවිය යුතුයි මට මේ කැල්ල වෙන්න ඕන අර කැල්ල වෙන්න ඕන කිව්වොත් ඒක තමයි මේ නන්දිය කියලා කියන්නේ. ඒක නිසා හුදු ගංගානංගගේ තියෙන වැලි තලාවක වැලි යටයක් වාගේ. ළඟ තියෙන වැලි යටේ මේ වැලි යටේ වෙනසක් නැහැ. එකම වැලි තලාව වැලි යටයක් වෙන්න පටන් ගත්තොත් මේ වැලිය යටේ මොනවා ගෑවිලා තිබුණත් ඒක වැලිය යටේට කුණක්. සුද්ධ වෙලා තියෙනවා නම් ගොඩනැගිල්ලක් හදන්න හරි ගන්න. ඒ වගේ තමයි අපිට මොනම දෙයක් හරි හේතු වුණොත් එහෙම වෙන්න වෙනන්නේ වෙන තාක් වෙන්නේ කෙලස්ම තමයි. පුළුවන් තරම් සුද්ධ වෙලා ස්වභාවයේ පටවි ධාතුවට පටවි ලක්ෂණේ පෙන්වන්න ඇරලා. ආපෝ ධාතුවට ආපෝ ලක්ෂණේ පෙන්වන්න ඇරලා. තේජෝ ධාතුවට තේජෝ ලක්ෂණේ පෙන්වන්න ඇරලා. වායෝ ධාතුවට වායෝ ලක්ෂණේ පෙන්වන්න ඇරලා. ඇහැට රූප බලන්න ඇරලා ඒකට වර්ණ මේ මේ විස්තර අස්තර දෙන්න යන්නේ නැතුව කනට සද්ද අහන්න අරලා මේ පටිගත කරන යන්ත්‍රයක් වගේ එතනින් නතර කරලා නාසයට ගඳට දිවන රස දැනෙන එක ඒ එතනින් නතර කරලා ඉන්නවනම් අපි මේවට මේ අර්ථකථන දෙන්නේ නැතුව ඒකත් හතතාවය කියලා කියන්නේ. එතකොට තේරෙනවා අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලත් මේ ධාතු එහෙමමයි නිවන් ලැබනකොට ඒක අපි සාක්ෂාත් කරන්නේ නිවන් ලැබුවට පස්සෙත් ඒ ධාතු එහෙමමයි. එහෙම නැත්නම් අපි කරන්නේ මේ මගේ මට මා සන්තක දේ කියලා විශේෂ කරගන්නවා අන්සතු දේ එහෙම නොවේවා කියලා බුදුමාකාර රණ්ඩුවක් තියෙනවා. ඒ නිසා මේ සංඥාව පටලවා ගත්තොත් කලහ විවාද තමයි. සංඥා නිදානානි පංච සංඛා සංඥා විමුක්තස්සන සම්ති ගන්තා. සංඥාවෙන් මේක මමය නැත මගේ නෙවෙයි. හොඳය නරකය සුභය අසුභය කියන කාරණා නිසා මේ ලෝකෙට ඇති කරලා තියෙන දුක්ඛන්දරාව බැලුවොත් මෙතෙකයි කියලා. ඇතිවිචි තාක් ලෝකේ යුද්ධ ඇති වෙලා තියෙන්නේ මේ වරදව වටහා ගැනීම නිසා. ඇති වෙලා තාක් ලෝකේ මේ ඇලීම් බැඳීම් වෙලා තියෙන්නේ පටලවල වටහා ගැනීම නිසා. ඒකේ තතතාවය අවබෝධ කරොත් ඒ තතතාවය අවබෝධ කරන්නේ භාවනාවෙන් නම් නෙවෙයි. කවදාකවත් නෙවෙයි. තතතාවේ ඒකට ආවේනිකදී මේ තතතාවේ නැති කරන මොහා කරන විපරිණාමයටපත් කරන කෙලෙස් නැති කිරීම විතරයි තණ්හා භාවනාවෙන් කරන්නේ. ඉතින් ඒක නිසා කෙනෙක් උත්සාහ කරන්න ඕනේ හැම වෙලාවෙම Taman තුල කෙලස් නැහැ කියා ගන්න නෙවෙයි. තියෙන කෙලස් අඳුරාගෙන අන්නේ කෙලස් කර්ම වට විපාක වට බවට පත් නොවි. එතනින්ම නතර කරගන්න එක තමයි දිත්තේ දිත්තමත්ම් භවිෂති කියලා කියන්නේ දැක්ක දේ දැක්කමතින් නතර කරනවා. ඉතින් සරුවචන් වහන්සේ ඒ විදිහට ඒ එක එක ධාතු කොටස් වල එහෙම නැත්නම් මේ විවිධ එක සංකල්ප වල තත ලක්ෂණයට පැමිණලා තියෙනවා. උනාට දැකලා තියෙනවා මම බුදු වුණාට ලෝකෙ මොන්නම දෙයක්වත් වෙනස් වෙන්නේ එහෙමමයි. ඒ වගේම ලෝකයෙන් Tamanට තියෙන සම්බන්ධතාවෙත් මොනම අතිරේක ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ලෝකෙට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. එනම් බුදු වුණා කියලා මොකද වෙලා තියෙන්නේ? මොනවත්ක්ම වෙලා නැහැ. මොනම දෙයක්වත් ලැබිලත් නැහැ මොනම දෙයක්වත් නැති වෙලත් නැහැ. ආන්නේ තතතාවේ තේරුම් ගතට පස්සේ උන්වහන්සේගෙන් මේ පෑදී දියර කවදාහකත් බොරදී එකතු වෙන්නේ. කවදාහකත් ආකුල අනාකුල ප්‍රවාහය ආකූල වෙන්නේ නැහැ. එච්චරයි උන්වහන්සේ පරිස්සම් වෙන්නේ ගඟක් ළඟ වාඩි වෙලා ගඟ දිහා බලාගෙන ඉන්නා මිසක්ක අත දැම්මොත් ගඟ කැළඹෙනවා අත තෙමෙනවා. කකුල දැම්මොත් ගඟ කැළඹෙනවා කකුල තෙමෙනවා. ඔය කැළඹිල්ල තමයි කෙලස් කියන්නේ. කොත්තන හරි මොනම ආකාරයෙන් කැළඹිල්ලක් කරොත් ආපත්තට බයක් ඇති වෙනවා. නිසා සීළු කෙලෙස් වලට බුදුහාමර බය කියන වචනේ සඳහන් කරලා තිනවා මොනම හේතුවක් නිසාවත් කාටවත් බයක් නොදී ජීවත් වෙන කෙනෙක් ඉන්නවා නම් අභය දෙන කෙනෙක් ඉන්නවා නම් ඒ පුදුරට හැම කෙනාම වෙන්නේ ඥාතියෙක් වගේ. ගිය තැනක පැටෙන්නේ ඥාති මණ්ඩලයට ගියා වගේ. අනුන්ට බය දීලා සැක කරන කෙනාට කොහේ හිටියත් අර බය ආරසක ප්‍රශ්න බයක් තියෙනවා. ඒ නිසා සරුවත් යන ආන්සිට ලෝකේ ඕනම තැනකට ගියාම කවදාකවත් පෞද්ගලික ආරක්ෂක හමුදාවක් නැහැ. අවශ්‍යයක් නැහැ. ඒ මොකද උන්වහන්සේ ඒ ධාතු වල ධාතු ලක්ෂණ දැකලා තියෙනවා. නිසා මේ තත ලක්ෂණ උන්වහන්සලා පැමිණිලා <clears throat> අවබෝධ කරලා තියෙනවා. ඒක නිසා උන්වහන්සේට කිසිම වෙලාවකට එහෙම විශේෂ ආරක්ෂාවකුත් නැහැ. ඒ වගේම උන්වහන්සේට කොච්චර මහා පුරුෂ බල පුරුෂ ශක්තිය තිබ්බත් මැස්සෙකුටවත් හානි කරන්නේ නැහැ. කවදාකවත්ම නැහැ. ඒක උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. කිසි කෙනෙකුට බයක් ඇති වෙන දෙයක් නැහැ. මොකද ඒක ඇතුලේ තියෙන ධාතු ධාතුමයි. මගේ බල පුළුවන් කාරකම් කියලා ඒ ධාතු ලක්ෂණේ කිසිම වාසියට හරව ගන්න. අනුන්ට දුක දෙමින් පිට හරව ගන්න. ඒ වගේම ඒ තත ලක්ෂණේ තත ධම්මතාවයේට සම්‍යක් ක්‍රමයට උන්වහන්සේ පැමිණලා කියනවා වසංගලා නෙවෙයි. මේ බණට නිකන් කියලා මම අපානවා නෙවෙයි. උන්වහන්සේගේ හතරමහා ධාතුනුත් හතරමහා ධාතුන්මයි. උන්වහන්සේ ගැහ කන දිවනාශයත් manussමයි. දැකපු රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මොනම දෙයකින්වත් විශේෂත්වයක් නැහැ. ඒ නිසා තත ධම්මයට උන්වහන්සේ පැමිණුනේ උගා කොහෙට ඈත ගිය මිනිසෙක් නැවත ගෙදර එනවා. නිසා උන්වහන්සේ ඒ මම මිනිස්සෙක් කියලා කිව්වා. ඊට පස්සේ ඇති වෙච්ච බුද්ධ ආගම බුදුහාමුදුරෝ 18 රියන් කරන්න හදනවා. බුදුහාමුදුරෝ විශේෂ බලතල සහිත කෙනෙක් කියනවා. ඒකයි බුදුහාමුදුරෝ නිවන් දැක්ක අපිට බැරි උන්වහන්සේට විශේෂ බල තිබුණයි කියලා කියනවා. કોઈ කිසිම බලයක් නැහැ උන්වහන්සේට තිබුණේ මේ ස්වභාවයට නැවතපත් වීමේ අවශ්‍යතාවය නිසා උන්වහන්සේ පටවි ධාතුරත් බුදු කෙනෙකුට වගේ සැලකුවා. ආපෝ ධාතුරත් බුදු කෙනෙකුට වගේ සැලකුවා. ඒ නිසා පටවි ආපෝ තේජෝ වලින් බුදු වෙන්න ඕනේ බණ ගත්තා. මිලා බුදු වෙන්න බණක් කිව්වා. ඒ නිසා ඒ ධර්මතා මේකට කියන ධර්මතා කියලා ස්වභාව ලක්ෂණ කියලා කියනවා. අන්නේ ස්වභාව ලක්ෂණ වලට උන්වහන්සේ නිශීෂේ පැමිණුණා. සැපැමිණුණා. හැබැයි කිසි කෙනෙක් කියලා නෙවෙයි. කිසි කෙනෙක් මේක වටිනාකම පෙන්වලා දීලත් නැහැ. උන්වහන්සේ දැනගත්තා මේ මායාවපෑම මායාව තමයි දුක දෙන්නේ. එහෙම නැත්නම් අර කියන විදිහේ නන්දිය තමයි දුක ඇති කරන්නේ. ඇති හැටිය දැකීමේ කවදාකවත් දුකක් දෙන්නේ නැහැ කියලා ඒ ප්‍රකෘති tattරපත් වෙච්ච නිසාත් උන්වහන්සේට ඒ තතතාවය තත ධර්මයට පැමිණිච්ච නිසා ඒ වගේම අනුත් ඒකට පැමිණුවොත් හොඳයි කියලා හිතිච්ච නිසා උන්වහන්සේ රහතන් වහන්සේ නමකට වැඩිය වෙනස්. ඒ නිසා ඒක මේ අන්ධකාරයක පාත් කරව පහනක් වගේ පුදුමාකාර විදියට කාටත් පෙරමුණු ගන්නවා මේ ආදර්ශ චර්චාවක් වඩපත් වෙනවා ඒක ඉතාමත්ම ලස්සට උන්වහන්සේ අනුන්ට මේ ලස්සන වචන පාවිච්චි කරලා උපමා කියලා විස්තර කරුවා ඒ විස්තර කිරීමේ ශක්තිය කාටවත් අතලෝ කියලා. ඒක කාලකාරාම සූත්‍රයේදී උන්වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ මිනිස්සුયો යම් භික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සම්බ්‍රක්ම කස්ස සස්සමන ප්‍රාක්මන පජාය දේව මනුසාය මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ලෝකේ යම් තා දේවල් දකින දේවල් තියෙනවනම් අහන දේවල් තියෙනවනම් විඳින දේවල් තියෙනවනම් හිතන දේවල් තියෙනවනම් හිතෙන් මම මේකට යන්න ඕනෑ කියලා අනන්ත අප්‍රමාණ ප්‍රාර්ථනා තියෙනවා පරිේෂණ කරනවා නම් මෙතෙන්ට යන්න ඕන අතෙන්ට යන්න ඕනක පත්තම් පරිේෂිතං අනුවිචරිතං මනසා හිතෙන් හිතනවා නම් ඒ සියල්ලම මම දන්නවා කියලා කියනවා. ඒක මම හිතාගන්නේ මෙහෙමයි බුදුහාමුදුරුවෝ අපි දන්න කුණු වරප දන්නේ නැති කෙනෙක් නෙවෙයි. අපි දන්න හැම තැත වැඩක් උන්වහන්සේ දන්නවා. ඒක අපිට යන්න තියෙන ඉහළම මට්ටමත් උන්වහන්සේ දක්වන නිසා අපි කියතන නරකයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ සිව්මැලි සුකුමාර කුණු වරප දන්නේ නැති කෙනෙක් නෙවෙයි. අපිට හිතන්න අරකයි අපි බුදුහාමරන්ට වැඩි යකුණු හරප දන්නවා වැරදි වැඩ දන්නවා කියලා අපි හිතා ගන්න ඕනේ අපේ තියෙන එක බුදුහාමරන්ට අලියක්කට ඉන්දියාප්පයක් වාගේ බොහෝම පුංචි දෙයක් උන්වහන්සේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සියලු පරාසය දැකගෙනයි කතා කරන්නේ ඒක කාලකාරාම සූත්‍රයේදී දේශනා කරනවා දිත්තං සුතං මුතං විඤ්ඤාතං අනිවිත පත්තම් පරියේසිතං අනිවිතරිතං මනසා අමහං ඥානාන මං මේ සියල්ලම දන්නවා කියන නිසා උන්වහන්සේට අපේ දෙයක් දැක්කයි කියලා පුදුමෙට දෙයක් නැහැ. ඒ විදිහට බුදුජාන් වහන්සේ අසුවිරු දෙකුවිරු විඳියේතු හිතියේතු සීළු දේ දකින්න කියනකොට මහා පොළොව හෙලිලා ගියයි කියලා කියනවා. මහා පොළොවට දරා ගන්න බැරි වෙලා තියලා තියෙනවා. මොකද උන්වහන්සේ කවදාකවත් මේ අන්ධහැර පානවා නෙවෙයි දැකලයි කියන්නේ. ඒ නිසා තමහං ඥානාමි තබහං අභිඥාසි. මම මේක විශිෂ්ට ඥාණයෙන් දන්නේ මම ඔය නිකන් මේ ඉඩම් ලබා ගන්නට ප්‍රෝඩාකාරයෝ නීති ඉගෙන ගන්නෙ. එහෙම නැත්නම් මේ ත්‍ස්තවාදියෝ ආයුධ ඉගෙන ගන්නෙ. ප්‍රෝඩා කරන්නේ එහෙම අදහසක නෙවෙයි. උන්වහන්සේ ස්වභාවයෙන් ඇති ඇටි දන්නවා. ඒක තං තථාගතස්ස විදිතං කරුවචනාංශ ඒක විනිවිද දැකලා තියෙනවා. මේ පාඨවි ධාතෝ ඇතුළු නැත්නම් ditta sutta muta විඤ්ඤාත කියන මේ සියලු දේ විනිවිද දැකලා තියෙන්නේ. ඒක තථාගතයන් වහන්සේට ඒ සියල්ලම මේ මනාකොට වැටහිලා තියෙනවා. ඒ කරලා උන්වහන්සේ මේ ඊට වැඩිය කෙලෙස් අඩු එහෙම නැත්නම් ඊට වැඩිය පටු පරාශයක් තියෙන පෘථග්ජනයට කියනවා බය වෙන්න එපායි කියන කෙලෙස් ඔය ඔය කනාගාව තියෙන පව් එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඔකට ඔච්චර පශ්චාත්තාප වෙන්න එපා. මම ඊට වැඩිය පරාශයක් කරලා තියෙනවා. ඒ වෙනතම් බෝසම්බාර පුරණ කාලේ උන්වහන්සේ නොකරපු පවක් නැහැ. හැම දෙයක්ම කරලා තියෙනවා. ඒ කිසියම් දෙයකින් ස්ථිර හානියක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම නැවත පිළියම් කරන්න පුළුවන්. ඒ සියල්ලම ਸਰවඥාන්සේගේ කූඩේට දාන්නත් පුළුවන්. ඒ ඔක්කොම ਸਰවඥාන්සේ අනුකම්පත් කරනවා. ඒ කියන්නේ පව් කරන්න ලයිසන් දෙනවා කියන එක නෙවෙයි මේ මගේ තියෙන මේ අකුසල කර්ම කියලා මේ මෙව සරුවචනanse දන්නේ නැතුව සුද්ධවන්තට බණ කියලා තියෙන්නේ මට කැළපෙන්නේ නැහැ කියන දෙයක් නැහැ. උන්වහන්සේ කියනවා මේ මුළු පරාසයෙන් මම දකිනවා. අන්න ඒ නිසා උන්වහන්සේ ඒ තත භාවය අනුන්ට දක්වනවා. මගේ මේ සම්බන්විත ඥානය කියලා කියන්නේ ඕගොල්ලන්ට වගේ පේන පටු පරාසය නෙවෙයි මුළු පරාසයමයි මම දැකලා මේ කතා කරන්නේ. ඒක නිසා මම මේ බුදුහාමරගේ බණට ගැලපෙන්නේ නැති කෙනෙක්, මට පව් වැඩි කෙනෙක්, පිංමදි කෙනෙක් පරිවේ කියලා බෑ ඒ නිසා උන්වහන්සේක පට ඇරලා පෙන්නනවා. ඒ තතභාවයේ දර්ශනය කරපු කිසිම ශාස්ත්‍රුන් වහන්සේනමක් ලෝකේ නෑ සරුවචනන්තයර. අනිත් ඔක්කොම කිව්වේ මොකද්ද? මම එවැනි ගුණ සහිත ਸਰව බලධාරී දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් පමණයි එයා ගාව තියෙනවා මම ඒජන්ට් කෙනෙක් විතරයි. දරුවත් යනවා මට මම කිසිම කෙනෙක් නියෝජනය කරන්නේ මම මිනිස්සෙක් මම මනුස්ස මනසෙන් සියල්ලම දැනගත්තා. ඒකට මම අනු සියලුම මිනිස්සෙින්ද මේක කැප කරනවා. ඒ නිසා කිසිම කෙනෙකුට බුදුජානනාංශයේ දේශපාලන බලයක් දුන්නේ නැහැ. උඹට නිවන් දකින්න බෑයි කියලා තීන්දුව කරන්න තව කෙනෙකුට හැකියාවක් නැහැ. උපමාවක් විදිහට කියනවා නම් උපසම්පදා වෙච්ච භික්ෂුවක් එයා උපසම්පදා නැහැයි කියලා කියන්නේ එයාම පිළිගන්නා තෙක් කාටවත් හැකියාවක් නැහැ. එයාට හේතු ගන්නට සංඝයාට අයිතියක් තියෙනවා. නමුත් එයා තේරුම් අරගන්න ඕනේ මම මේක දැක්කා මම මේක වැරද්දක් කියලා පිළිගයි. එදාටම අයින් කරතයි. ඒ වගේම ඒ සාමාන්‍ය ගිහියෙකුට පැවිදි වීමේ ශක්තිය, උපසම්පදා වීමේ ශක්තිය එයාගේ අවශ්‍යතාවය තියෙනවා කාටවත් වළක්වන්න බෑ. කීයට මේ මේ දේවල් සුද්ධ කරන්න එන්න කියලා එච්චරයි. අනිත් වගේ manussත්වයට පුදුමාකාර පිපීමක් ඇති කරපු දෙයක තමයි බුද්ධ ධර්මයේ අද දේශපාලනේ රිංගලා තියෙන්නේ. දේශපාලනේ රිංගලා අපි අයිතිවාසිකම් සඳහා සටන් කරනවා. අහවලාට දෙන්න ඕනේ, අහවලට නොදෙන්න ඕනේ කියලා අයිතිවාසිකම් ඉල්ලනවා. මේ කියන්නේ manussත්වයේ තියෙන පිවිතුරුකම බුදුහමර පෙන්නව පරාසය නොදක මේ තව එන්න තියෙන දේ ලොකුයි මේ ලැබිච්චකම පුංචි ඒක නිසා පාර්ලිමේන්තුවට කියලා දේශපාලනය කරත් බුද්ධ ආගම ඇතුළත අධිකාරී බලය මොන විදිහට ක්‍රියාත්මක කරත් අකුසල කර්මයක් තමයි. වෙන මොකක්වත් කියන දෙයක් නැහැ. ඒක පමාවට හේතු වෙනවා. අප්‍රමාදී බවට නම් කියන තින ඔය එකම දෙයකින්වත් බුද්ධ ධර්මයේ තියෙන නෛර්යානිකත්වය හෝ නැත්නම් බුද්ධ ධර්මයේ කපාගෙන යන්න පුළුවන් ගතිය හානි කරන්නේ නැහැ. නිසා උන්වහන්සේ තතභාවේ ලෝකයාට ගෙන හැරපෑවා. මේ මිනිස්සු මොඩයි මේවා කියලා වැඩක් නැහැ තේරුම් ගන්න බෑ. ගැඹුරයි කියලා නොකිය හිටියේ. දන්නේ නැත්නම් දැකගනින්නයි කියලා කිව්වා. පින් සිද්ධ වෙන්න. අපි කරන අනුකම්පා කරපු මහරහතන් වහන්සේලා සංගීතීකාරක මහරහතන් වහන්සේලා ඉව එහෙම පොත්වල ලියලා අද වෙනකන් අවුරුදු 2600 ගාණක් ගෙනලා තියෙනවා. මේක දෙල්ලමක් නෙවෙයි. මේක අපිට හම්බෙච්ච පුංචි භාගයක් නෙවෙයි. අන්නේවැඩි වටිනා දර්ශනය කරලද තත භාවයක් ඇති මේ ශාසනයේ මේ පුංචි පුංචි වැරදි වලට පුංචි පුංචි වෙනස්කම් සලකලා කරුණාකර පැට්‍රල් පුච්චන්න එපා. පුච්ච පහ වෙන්නේ මොකද්ද අපිට අර වටිනා මනුස්සකම පැත්තක ගිහිලා ඉතාම පුංචි වැරද්දකට පැය ගණන් නාස්ති කරනවා බුසල් ගණන් කෙලස් වවනවා. ඉතින් ඒ කියන්නේ මේ පව් කරන අයට මිනිමම් බඳින්න හදන කියනවක්වත් එහෙම නැත්තම් නෙවෙයි. පව් කරන අයගේ පව් ඇඟේ දාගන්න ඒවා. ඒගොල්ලන්ට ඒක ගන්න කියන්නේ. අරගෙන ඉවලා Taman පුළුවන් තරම් හිත බේරගෙන මේ බුදුහාමර පෙන මේ දර්ශනය කරපු තත භාවයට සමාදන් වෙලා ඉන්නවනම් ඒ පළවෙනි චිත්තක්ෂණයේ හිත අකුසල් නරක දෙවෙනි චිත්තක්ෂණයට ගන්න තු ඉන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ තථාවාදී තථා යථාකාරී යථාවාදී තථාකාරී කියලා තත වාදී වෙනවා තතකාරී වෙනවා. උන්වහන්සේක 100ට 100ක්ම කරපෙන්නවා. නිසා කරපු දේමයි කතා කරේ සරුවචනන්. කවදාකවත් අතිශෝක්ති කෙරුවේ නැහැ. කතා කළ දේමයි කෙරුවේ කරපු දේමයි කිව්වේ. නමුත් අර බුරුමි ස්වාමීන් වහන්සේලා කියනවා අද ඉන්න සංඝයා කියන්නේ කොහොමද බණ කරුණා කරලා මම කියන දේ කරන්න හැබැයි මම කරන දේ නම් කාටවත් කියන්න එපයි කියනවා. හමුදුව කරන්නෙම පුළුවන් තරම් දවල් මිගිල් රෑ දනියෙල් වැඩ. බණ කියනකොට වටාත්තක් අරගෙන තරුවත්ඥන් වහන්සේලා වගේ කතා කරනවා. ඉතින් ඒකට ඒ බණෙන් Tamanට කිසිම වගවීමක් නැහැ. Tamanට ඒකේ මේ යදවුමක් නැහැ. ඒකට රැවටෙන්නේ අතර බණහනායටත් වැඩිය බණ කියන කෙනා. ඒ නිසා යමක් අපි කරගෙන යනකොට අපි පුළුවන් තරම් සාදර වෙන්න ඕන අපිත් ළඟ ඉන්න අනික් අයට කරුණා කරලා එහෙම යථාවාදී තථාකාරී නැති ಗುಣ අපි ළඟ තියෙනවා නම් පෙන්ලා දෙන්නේ කියලා. ඒක නිසා අපි මේ වස් කාලී වචම් පවාරණය කරන්නේ. පවාරණය කරන කියනවා දිත්තේනවා සුතේනවා පටිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි. අනේ යවත්තරු වහන්සලා මේ අපිත් එක්ක එකට මාස 3ක් එකට හිටියා. අනේ මම කරපු වැරද්දක් දැක්කා නම් ඇහුවා නම් සැක කෙරුවා නම් අනේ මට කරුණා කරලා කියන්න මාත් ඒක ඒ විදිහටම දැක්කොත් ඇහුවොත් සැකකලොත් මම ඒක පිළියම් කරනවා. මෙහෙම පැවරුමක් මුළු ලෝකේ කිසිම මිනිසෙක් නෑ හැම මිනිස්යාම කරන්නේ පව් කරලා වසන් ගන්න හදන එක. මේ ਸਰවඥාතිගේ තථාවාදී යථාකාරී ගුණයේ පොඩි උපදේශයක් විතරයි. ඒ නිසා එකට භාවනා කරන හැම කෙනාම හැම කෙනෙකුටම ගුරුවරයෙක් වෙන්න ඕන. එක් ගුරුවරයයි අනිකට ශිෂ්‍යෝ කතාවක් මේක නෑ. <coughs> ඔක්කොමලා සබ්‍රාහ්මචාරින් වහන්සේලා. සියලු දෙනාම එකට භාවනා කරන අය. එකිනෙක නාට කනගාඩියක් කන්නාඩියක් වෙන්න ඕනේ. <clears throat> එහෙම අපි අතර සහෝදරකම කොට නැගුණොත් මෙතන සරුවචනාංශේ වැඩි ආවාගේ අපේ ඉන්ද්‍රිය ධර්ම ආසවනුසේ ධර්ම අපිට එකිනෙකාට ප්‍රසිද්ධ වෙනවා. එහෙම නැතුව වසංගණ්ඩ ගත්තොත් ඉතින් ඒක නිකන් අර මේ වාසලියෝ කණ්ඩ හදාගත්ත මසලියක් වාගේ බලු මසලියක් වාගේ ඒ ශාසනය කෙලසෙනවා. ඉතින් පුළුවන් තරම් ඒ ਸਰුවචනාංශයේ ಗುಣ විශේෂ සලකනකොට හිතන්න ඕනේ අපි ඉන්නේ විනිවිද දකින්න පුළුවන් ඇහැක් ඉස්සරහා. නිසා හංගන්න දෙයක් ඇත්තේ නැහැ. නිතරම සලකා බලන්න ඕනේ. ඒ කරන වැඩ කියන වැඩවල මවාපෑමක් හැඟවීමක් වුණොත් ඒක ਸਰුවචනාංශ කරන නිග්‍රහාවක් වෙනවා. ඉතින් නිග්‍රහ වෙනවා මොකද අපි ළඟ කොහොමඩක්වත් තියෙනවා. අපිට එකයි කරන්න පුළුවන් ඉන්නේ ඒවා මේ එකිනෙකාගේ සාකච්ඡා තුළින් බණ ඇහිලෙන් ප්‍රමාණ කරගන්න ඕනේ මට මේ වැරද්ද තියෙනවා මට මේ වැරද්ද හදන්න ඕනේ කියලා වසන් ගන්න බෑ ඒ නිසාම ਸਰවඥාසික ගුණයකට පේනවා යථාවාදී තථා යථාකාරී ඒ දේ කියනවා ඒ දේ කරනවා ඒක නිසා බුද්ධජනනාතිකේ තථාවාදී ගුණේ තත තථාගත ගුණය කිසිම කෙනෙකුට හිතා ගන්න බෑ. ඉතින් ඒක දේශපාලනට හරි කමන්නේ ඔය ස්වාමි විවේකානන්දන් කියලා තිබුණා ඔය පාර්ලිමේන්තු රැස් කෙරුවන ආගම් පාර්ලිමේන්තු කියලා එකක් බුද්ධ ආගමෙන් ගියා අනකාරික ධර්මපාලතුමා බුද්ධ ආගමන කතා කරන්න Hindu ආගම ගැනීම කියේ ස්වාමි විවේකානන්ද කියලා කතා කරලා කියලා තියෙනවා අද මේ ආගම් දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ආගම් පිළිබඳව සමතාවයක් ඇති කරන්න හදනකොට මම නියෝජනය කරන Hindu ආගම තමයි Hindu ආගමේ කළ යුතු දේවල් ඔක්කොම ලස්සන පොතේ ලියලා තියෙන එක එකක්වත් කියුවේ නැහැ කෙරුවේ එකම කෙනා බුදුහාමුදුර විතරයි ඒක නිසා මට තියෙනවා නම් බුදුහාමරන් ගුණ වලින් 100න් එකක් මට පිටියේ දහස් ගුණයකින් මානවයට උදව් කරන්න පුළුවන්. ඒ නිසා මට බුදුහාමරගේ ඉගෙන ගන්න දෙයක් නෑ. ඒක ඔක්කොම අපේ පොතේ තියෙනවා. නමුත් මේ පොතේ තියෙන දේවල් මල් පල ගන්නේ බුදුහාමර විතරයි. ඒ නිසා අන්තිමට අනගාരിക ධර්මපාලතුමත් බුද්ධහමන කතා කරුවේ ස්වාමි විවේකානන්දත් බුද්ධහමන තමයි කතා කරන්නේ. ඒ ධර්මමටම බුදුරජාණන් වහන්සේ මේ දේවල් ක්‍රියාවත් කරලා පෙන්නනවා. අනිමේ ක්‍රියාකාරී නායකයෙක් තමයි බුදුහාමර කියලා කියන්නේ. ඒත් කියනවා තථාගත ගතිය කියලා. මේක ඇත්තටම රහතන් වහන්සේ නමකට වග වෙන්න බෑ. රහතන් වහන්සේට මේක ආදර්ශයක් වශයෙන් ඉදිරිය තියාගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒ ගුඩු ගුණේ අපි සලකනවා නම් කියන්න තියෙන්නේ අපි අඩු ගන්න මේ හුස්ම රැල්ල දිහා හෝ වම දකුණ වශයෙන් තියෙන පියවර දිහා හෝ දන්නවයි කියලා හිතන්න නරකයි. ඊ ගාවට එන හුස්මත් ඊ ගාවට තියෙන පියවරත් සම්පූර්ණ මලුත් එකක් මෙතෙක් නොදැක්ක જાති එකක් ඒකටත් ඒ සාදර කතිය සමාදර ගතිය එහෙම නැත්නම් අප්‍රමාද ගතිය සතිමත් ගතිය තියෙනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි බුදුහාමුදුර කොහොම කෙනෙක්ද කියලා. ඒ වාගේම තමයි භාවනා කරන්න කරන්න කරන්න කරන්න කවදාකවත් මේක ඇති කියලා හෝ සීමා කරන්න බෑ. බුදුහා රහතන් වහන්සේලා රහතුණත් භාවනා කරනවා බුදුහාට බුදුණත් භාවනා කරනවා. හිතා ගන්න බෑ අයියෙම කරන්න කියලා. මොකද මේ තත ගුණය සජීවී ගුණයක්. මම මේ දන්නවා කියලා පෙට්ටිය පිනන වහලා කියන්න බෑ. නිතරම රැකෙන්න ඕන. ඒ නිසා යෝගාවචරයයි කියලා කියන්නේ Taman ඉස්සරහින් තියාගත්ත කාලසටහනක් හැමදාම ක්‍රියාවත් කරන මනුස්සයා. එහෙම නැත්තම් මේ ගුණේ වැඩෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගුණේ කරන්නේ බයකටවත් ලෝක රවට්ටන්නවක්වත් රාජකාරියක්වත් දේව කාර්යයක් වශයෙන් නෙවෙයි. තහතතාවේ සඳහා මම මේ දේ කිරීම සඳහා කරනවා කියන්නේ. මේක සාමාන්‍ය පුරුෂජනකට හිතන්නම බෑ. පුතග්ජනයා කරන්නේම අර්ථ සිද්ධිය සලකලා. යෝගාවචරයට එහෙම අයිතිවාසිකමක් නැහැ. යෝගාවචරය ගුරුවරයෙක්ගෙන් අහලා හෝ Taman සම්මත කරගත්තනේ පුළුවන් තරම් ඒ කර දිගට මේක කරගෙන යන එකත් තත ගුණයක් කියලා හිතා ගන්න ඕනේ. හිතාගෙන ලෙඩක් රෝගයක් නැත්තම් දිගටම Tamanට තියෙන චර්යාව කරගෙන යන එක. අනේ එදාට මේ සබ්බ ධම්ම මූලපරියාය කියන ධර්මයන්ගේ මූල හේතුව තේරුම් ගන්න පුළුවන්. සරුවචනසේ ඇති කරපු ආදර්ශේ වගකීමක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අද මේ දේශනා කරපබනේ එච්චරම භාවනා උපදේශ නැති වෙන්න පුළුවන්. නමුත් තියෙන්නේ කොහොම තැනකින්ද මේ උල්පත පටන් ගත්තේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. තේරුම් අරගෙන අපිට බුද්ධජානනාස්ස කරන තියෙන ලොකුම ලොකු උපහාරය තමයි හැම චිත්තක්ෂණෙම තතතාවේ ගත කරන. ස්වභාවික වෙන්න උත්සාහ කරන කවදාකවත් රංගපෑමක් එනකොටම ඒක කෙලෙසයක් බයක් අඳුනගෙන තත්තාවට යන්න පටන් අරගත්තොත් ඒක කාලේ පමාවීමක් නෑ. දේශීය වශයෙන් අපි පිටතන කිපුදුනා කියලා ප්‍රශ්නයක් නෑ. එදා එදාට අපිට බුද්ධ ආගම සජීවී කරවලා සජීවී බුද්ධ ආගමකින් අපට ගන්න තියෙන උතුම්ම සීවේ ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා අද ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැයකට වැඩි පොඩ්ඩක් කාලයක් වගේ අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා ඉතින් දේශනා වාරයේ સમાપ્ત කිරීමක් වශයෙන් අනුමೋದනා අපි මේ ගාත සත්‍යනා කරන්න ඉස්සෙල්ලා අපි පුරුදු පරිදි ආරාධනා කරමු වෙන මොනවාරි කියන්න කරන්න දෙයක් හෝ මත විවේචන තියෙනවා නම් මේ සම්බන්ධව නැත්නම් තම තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධව අපිට ඒක ධර්ම සාකච්ඡාක ස්වරූපයෙන් සුළු වෙලාවක් ගත කරන්න පුළුවන්. ඉතින් කාට හරි ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ දර්ශනීය හැඟීම මට පිටියම් හිතන්නේ යෑමෙන් හරි වෙයි. ආයසරයක් යන බණ්ඩේ නැවත මේ නේද ඉතින් අර අරකින් ගත්තේ දැනීම වූ මොකෝ ඒක උඩ පිටින් නිසා. ඒක නැතුව අලුතින් බැලීමේ හැකියාවක් ගන්නවා. ඒකට දෙකක් තියෙනවා එකක් තමයි පසුගිය චිත්තක්ෂණේ නිමිති ගැනීම සහ දෙක දෙවෙනි චිත්තක්ෂණේ සූදානම් වීම. පළවෙනි චිත්තක්ෂණේ නිමිත්තක් ගත්තොත් දෙවෙනි චිත්තක්ෂණයට ආරම්භ අපේ එළඹිලා නැහැ. දෙවෙනි චිත්තක්ෂණයට එළඹුණා නම් ඊට ඉස්සෙල්ල චිත්තක්ෂණේ නිමිත්තක් හිතේ තියෙන්න බෑ. තියුණා නම් ඒක ඩිස්ටර්බ් වෙනවනේ. ඒක නිසා නිවන් දකින්න තාකල් අනිමිත්ත සමාධියට එනකන් අපේ හිතේ තියෙන කඩප්පුලි ගතිය තමයි වෙච්ච දේ නිමිති ගන්න. ඉතින් අන්තිමට කියනවා නිමිත්තක් ගනින් කියලා ආනපාන නිමිති කරන්නයි කියලා කියනවා. ආනාපානේ පටිභාග නිමිත්ත ගන්න කියනවා උපචාර නිමිත්ත ගන්න කියලා කියනවා ඒ නිමිති ගන්න කියන්නේ ගොඩාක් නිමිති වෙනුවට එකක් කරන එකේ හිත ගහලා ගහලා ගහලා ගහලා දැන් මගේ එකක තියෙන්නේ කියලා අඩු කරන්න කියනවා අඩු කරලි වල ඒ නිමිත්ත දැන් ආනාපානේ ගත්තා ආනාපානේ අපිට ගන්නවා දැන් ඔන්න එනේ ඉන ආනාපානේ වැටෙනවා වැටෙනකොට මුල මැද අග වශයෙන් බලාන යනකොට ආනාපානයේ විශේෂ කියන නිමිත්ත සටහන් සහ ආකාර වෙනස් වෙන්න පටන් ගන්නවා ඒකට කියනවා සෙන්සේෂනල් ට්‍රාන්ස්ෆරන්ස් එකක් වෙනවා. අපි බත් පිඟානක් හම්බුලාම පළවෙනි පිට වළඳනවා, දෙක වළඳනවා, තුන වළඳනවා, හතර වළඳනකොට පිටට තියෙන ආශාව එන්න එන්න එන්න අඩු වෙනවා. අන්තිමට බත් එපා වෙනවා. ඒ වගේ තමයි ඕනම අරමුණක් අරමුණු විවිධත්වේ නැති කරලා එකට දීලා ඒක හොඳට ඉගෙන ගත්තොත් බුදුරජාණන්සේ දන්නවා ඒ විශේෂයේ තියෙන ප්‍රේමණීය ගතිය, සාහතර ගතිය එන්න එන්න විරාගයට, විමුක්තියට, විරංජනයටපත් වෙනවා. ඒ විරංජනටපත් වෙච්චාම තැනකට එනවා දැන් මේකේ නිමිති ගැනීම කරදරයක් වෙනවා. වැඩක් නැහැ මේක ගත්තට එන්න එන්න එපා වෙලා තියෙනවා. අන්න යෝගේ හොඳටම ගෙවිලා ගිය වෙලාවේදී ඒ ගත්ත නිමිත්තත් අතහැරලා දාමඩ පස්සේ ඒ නිමිති එතකොට ඊටස්ලා ලක්ෂ ගණක් අයින් කළා. දැන් මේකත් අතහැරියා. අන්න එතකොට නිවනට යනවා. එකක් අරගෙන ඒක ගෙවම් කරලා ඒක අතහැරපු දවසේ ඒ නිසා ඒ අනිත් දේවල් අතහැරීම සඳහා ගන්න නිමිත්ත දැඩි කරලා අල්ලන්නේ. දැඩි කරලා අල්ලන්නේ ඒකේ පරිණාමය දකින්න. විපරිණාමය දැකලා දැකලා දැකලා ගෙවිච්ච වෙලාවේදී ඒකත් අල්ල විසිකොල්ල දානවා කියලා කියන්නේ මනුස්සකමක් නෙවෙයි කියලා හිතනවා. ඔය පල්ලා චිත්‍රය ඇඳලා තින් අර ඉනිමකට පයින් ගහලා තියෙනවා. හරිම කැත වැඩ කරන්නේ. ඉහළ නගින්න වෙච්ච ඉනිමකට පයින් ගහපු එක ඇඳලම තියෙනවා. ඉතින් හාමුදුරුවෝ කියලා කියන්නේ යෝගාවචරය කියලා කියන්නේ මහා ගුණමකුවේ. ඉනිමකට පයින් ගහන જાති එකෙක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් කවුරු ඇවිල්ලා බයිනකොට මටත් බයිනකොට මං කියන්නේ මම කිව්වනම් මට බයිනෝ. අපිට ගන්න මේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා අන්තිමට ඒ ගොඩ වෙන්න උදව් වෙච්ච ඉනිමඟට පයින් ගහනවා. නැත්තම් පෝලෝ ජම්ප් එක කරනකොට උඩටම ගියාට පස්සේ පෝල් එක විසි කරන්න එපා නැත්තම් බෑනේ හැමතර පයින්. අන්තිමට ට්‍රස්ට් එක දීලා පෝල් එකට බාහිර එකට උඩින් ඇඟ දාගන්න නම් පෝල් එකේ එතෙන්දී ජෙටිසනින් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒක දමල විසි කරන්න ඕනේ ඒකෙම උඩට විසි වෙනවා. එහෙම නැත්තම් බාහිර එකේ වදිනවා. මේ ෆෝල්ඩ් එක නැතුව එතෙන් යන්න බෑ. එතෙන්දි අතහැරෙන්නේ නැත්නම් එහා පැත්තට යන්නත් බෑ. ඉතින් මේක අමනුස්සයි. මේක අමනුස්සයි. මේක ලස්සනට අටුවාචාර්යන් වහන්සේට සඳහන් කරනවා මේ පැත්තේ මේක මේ අපි ඉඳගෙන ඉන්න හරිය ගඟක් නම් ඉවුර මේ පැත්තේ භයානකයි මේ පැත්තේ සාන්තයි. ඒ නිසා මිනිස්සු දුවගෙන යනවා මේ පැත්තේ ඉන්න රජුරු හරිම විසමයි මාව මරන්න හදන්නේ කියලා දුවගෙන යනවා. එහෙල බලනකොට මේකේ ගොඩ වෙන්න බැරි තරම් විශාලයි නම් ගඟ ඒ මනසට තප්පර බාන්න විදියක් නැහැ පිටිපස්සෙන් රාජපොසු එලවනවා. එතකොට වෙනවා මේ පැත්තේ බැවිච්ච ගහක අත්තක වැලක් එලිලා තියෙනවා. ගඟ මැදට. ඌ දුවගෙන ඇවිල්ලා වැලට පයි. පැනපුවා මේක ෆුල් සුණියකට යනවා එහා පැත්තේ ගිහිල්ලා කෙල්ලවරේ ඉතින් මේව අත වැල අත ඇරින් නැත්තම් මොකද වෙන්නේ? ඌ ආපහු මෙතෙන් එන්නේ. ඒතකොට රාජපුරුෂයන්ගේ කටේ. හැබැයි එහා කෙළවරේ ගඟටින් එහා පැත්තට වැටෙන්නේ නැහැ. තාම වතුරට වැටෙන්නේ. හැබැයි දියරැළ තරහද. අපි මැද නෙවෙයි. ගලක් උඩ වැටේද එතෙන්දි අනම්මන බැරිලක් නෑ මේ මොහොතේදී පළවෙනි තල්ලුවේ අන්තිම කෙලවරේ එහා පැත්ත කියලා අතහැරිය නැත්නම් මුහු පැත්තට එනවා හැබැයි ඊට පස්සේ ආයෙත් යනවා දෙවෙනි සැරේ අච්චර යන්නේ ඒ ඒ දෝලන නියමයේ තමයි දෙවෙනි සැරේ ඉච්චර යන්නේ ඒ නිසා අපි හරියටම දැල දැල දැඩිසේ අල්ලන්න ඕනේ පයින්කොට අල්ලගන්න පස්සේ ශුන්‍යකට යනවා ඒක පැද්දෙනවා පැද්දලා කිලෝරට ගිහලා දැන් ආපහු එන්න හැදෙනකොට අතාරින්න ඉතින් මේක කියලා දෙන්න පුළුවන් බුදුහාමුදුරන්. මෙතෙන්දි අල්ලගා මෙතෙන්දි අද එන්ස අනිමිත්තනේ අනිමිත්ත විමුක්ඛය කියලා කියන්නේ එතෙක් යනකන් නිමිටි ගත්ත අරමුණ හැලෙන වෙලාවක් ඒක. සතහා මේ හැවහලනවා වගේ. දැන් ගහ තමම හදාගත්ත gediye ඉදලා ඉදවලා බිම දාන වෙලාවක් ඒක. ඒ වෙලාවේදී ආය ගලිය ගැට ගන්න යන්න නරකයි. ඊට කලින් කෑවොත් අමඹ කන්නේ. ඉදිලා වැටිච්ච වෙලාවේදී කෑවනම් අන්න නියම ගහේ බඩු. ඒක යන්නේ මේ වෙලාවට අත්හරිනවා කියන එකයි ඊට කලින් දැරිසේ අල්ලනවා කියන දෙකයි කවම කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. අල්ලගුවා කියන ඔබ හන්ද දැන් අල්ලන්න කියනවා දැන් අතාරින්න කොතෙන්ද අල්ලන්නද කොහෙන්ද අතාරින්නද කියලා ඉතින් අහනවා. ඉතින් කාටද කීයට හැක මේ කාර් එකක් කරනකොට පළවෙනි ගියර එක ඉඳලා දෙවෙනි ගියර එකට දාන්නේ කොතනද කියලා? ඒක උ කන්දේ හැටියටයි මිනිස්සු ගන්න හැටියට ලෝඩ් එක හැටියට තීන්දුව කරන්න එපා. එයා කිව්වොත් විනාඩි කීයෙන්ද ෆස්ට් එකට දාන්න ඕනේ. නැත්නම් විනාඩි කීයද සෙකන්ඩ් එකට දාන්න ඕන කියලා ලියන්න ගත්තොත් මොකද වෙන්නේ? කාර්යය වෙන්නේ. එහෙනම් ස්පීඩ් එකෙන් කියන්න බෑ. සාමාන්‍ය ගියර් එකට ස්පීඩ් එකක් දාලා තියෙනවා ඒක වගේ ලොකු රේන්ජ් එකක් වෙන්නේ නැහැ. බස් ගියර් එකේ යන්න පුළුවන් 20ට විතර. සෙකන්ඩ් එකේ 5 විතර ඉඳගෙන 35 විතර කරා යන්න පුළුවන්. තර්ඩ් එකේ ඉඳලා 20 විතර ඉඳලා 60 දක්වා විතර යනවා. ඒ පරාසය පෙන්වන්නේ නැතුව රූපියොත් මේ ඉංජිනේරු හරි සෞත්තු මිනිහා ගියර් එක මාරු කරන තැන පෙන්වන්නේ නැහැ කියලා ඒව ටෙක්නිකල් වලින් කියන්න බෑ. ඒ කිනාගේ දක්ෂතාවය අනුව ළඟ ළඟම මාරු කරන්න පුළුවන් නේද? ඒක ඇත්තටම මනුස්සයාගේ පරිචය. පුළුවන් තරම් පුළුවන් තරම් ආනගෙන කාර් එක නතර කරලා නොක් කරගෙන ඉග්නිෂන් ගහලා කාර් එක රිපෙයාර් කරලා අලුත් වැඩියා ගන්න හොඳට කණ්ඩ ඕන. ඊට පස්සේ තමයි උදන්නේ මේ ඉග්නිෂන් ගැහුවොත් ප්ලග් එක ගියා. එහෙම නැත්නම් බර ගියරේ ගියොත් පෙට්‍රල් ගිය තමයි. හරියට දැනගෙන නියමතන්දි මාරු කරනවා කියන එක බුදුහාමුදුරු කියනවා මට කතා කරන්න එපා මම එන්නේ නැහැ ඒකට. මෙන්න උඹට දෙන්න තියෙන තොරතුරු දීලා තියෙනවා කොතෙන්දී අල්ලනවද කොතෙන්දී අතහරිනවද කියලා. ඉතින් භාවනා කරන මනසට දැඩි ඇල්ලීමක් අල්ලන්න එපා අර වැල්ලට පයින්න වෙලාවේ. ඉතින් ගෙදර මිනිස්සු කියනවා උඹ අතහරිනවා කියනකො අල්ලනවා මේ අල්ලනවා කියලා. ඉතින් හරි හරි ඔය කාටවත් මේක තේරෙන්නේ මට තේරෙන්නේ නැහැ. මමත් මේ පිස්සු කෙලිනේ කරන්නේ. ඉතින් අල්ලන වෙලාව අල්ලන්න ඕන අත ඒ නිසා දෙවන්නේ කොට කියන්න බෑ මෙතන අත අරපන් මෙතන අල්ලපන් කියලා. එයා දැනගන්න ඕනේ මේ ස්විං එක ගන්න හැටි. ඒ තල්ලුව දෙන්න හැටි. ඉනිවගක නගිනකොට උඩ අල්ලුව අල්ලන්න නැත්තම් පුළුවන් ද පල්ලේ පය උස්සන්න. හැම වෙලාවෙම උඩ ඒක අල්ලුව පයක උස්සතයි. ඒ නැත්තම් බහින්න නගින්න බෑ. නෑ. ඇල්ලීමේදී ගොරෝසු දේ වෙනුවට සියුම් දේ ඇල්ලීම වෙනුත් අතහැරීම හා සමාන රසයක් තියෙනවා. ගොරෝසු දේ අතාරින්න සිවුන්දේ කල්ලන්න බෑ. සිවුන්දේ ඇල්ලුවේ නැත්නම් ගොරෝසු දේ අපිට කරදර කරනවා. ඒ නිසා ගොරෝසු දේ සිවුන්දේ ඇල්ලනවා කියන එක අතිසියුම් දේ අතාරිනවා වගේ කියන විමුක්ති රසය තියෙනවා මේකේ. ඒක දන්නේ නැති එකාට උකයිලා අර කයි කමී අර කවුට තේරෙන්නේ නැහැ. හොඳින් වඩා හොඳ අල්ලන්න දන්නේ නැති මනුස්සයාට මොන දේ දුන්නත් උට තේරෙන්නේ නැහැ. ඌ අර හොඳමයි අල්ලන්නේ. වඩා හොඳ කොච්චර පේන තිබ්බත් කියනවා අම්මේ මේ හොඳ දිනාගත්ත එන ෆයිට් එකක් දීලා ඕක ලීසෙන් අතාරින්න බෑ ඒක මට ඕනේ. වඩා හොඳක් තියෙනවා. ඒව කතා කරන්න ඕනේ නැහැ. ඒ නිසා ගොරෝසු දෙය අතාරිනකොට සියුම් දෙයක් අල්ලන්න ඕනේ. අල්ලුවේ නැත්නම් ගොරෝසු දෙය අතාරින්න බෑ. සියුම් දෙයත් අල්ලන්නේ අතිසියුම් දෙය ආවට පස්සේ අතාරින අදහසින්. දෙසි ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඇත්තටම අතහැරෙන වෙලාව කියන වෙලාවේදී යමක් අතහරින්න ඊටාම සියුම් දෙකේ ලෙසලා වැටිලක් වෙන්නේ. මුලදී මුලදී අර ගොරෝසු දෙය තියේදී සියුම් දෙය ඇල්ලීමෙන් තද විමුක්ති රසයක් තියෙනවා. හැබැයි මේ මිනිස්සයාට ඒක තේරෙන්නේ නැහැ මොකද තාම ධර්මයේ තේරුම් ගන්න නැහැ. මොකද ඉස්සරහට යනකොට වෙනවා මම මේ අතහැර මුල් ටික ඒකේ තමයි ගැම්ම තියෙන්නේ. ඒ තමයි වැදගත්ම දේ. ඒක නිසා ඉස්සල්ලාම ඉස්සලා ඉස්සලා අපේ ජීවිතේ දැන් අපිව කතා කරන විපස්සනා ඥාන වල තඹේක වටනකම නැහැ. වැදගත්ම දේ තමයි අපි මෙතෙන්ද එන්න හිතපේ. ඒක කවුරුත් නැතුවනේ අපි තනියමනේ ආවේ. ඒකට බුදුහාමුදුරුවෝ ගරු කරනවා ආව මනුස්සයට දුක් කියන්න බෑ. ගේ එන්න ගත්ත අබිනිෂ්ක්‍මන අදහස නිවන් දකිනා වගේ තමයි. නිසා පළවෙනිම ඒ කඩාගැනිල්ල විශාල ගොරෝසු දෙයක් අතල්ලා මේක අල්ලන. ඊට පස්සේ මේකෙම සියින් දෙයක් අල්ලපු ගමන් මේක අතාරින. ඒ අතහැරීමේ ශක්තිය නැති එක මේ කවදාකවත් අල්ලන්න දන්නේ නැහැ. අල්ලන්නේ ශක්තිය නැති එක අතාරින්න දන්නේ නැහැ. ඒ ඉඳන්නේ සමස්තයෙන් කියන්නේ අනාපාසතියේදී සෝර මූලික වශයෙන් ගොරෝසුට තනින් අල්ලනවානේ. ඒක ඊළඟ ප්‍රමාණිකව සංදේශයක් තුළ එතකොට එතන සිව් වශයෙන් يعني අල්ල ගැනීමක් තියෙනවා ජනිවිත තියෙනවා සිව් වශයෙන්. එතකොට ඒක ප්‍රමාණිකව සංදේශීම එහෙම තුළ ඒක ප්‍රමාණිකව අත්හැරීමට පත් වෙන්න ඕනේ. නේ ඉලෑස්ට වෙන්න ඕනේ ඉස්සරහට ඉස්සරහට සිව් වෙනවා නම් බහන හරි. ඒ කියන්නේ ඊට පස්සේ අනිත් ඒ කියන්නේ එතන නිමිත්තක් ගන්න නැතුව නෑ මෙහෙමයි කියන්නේ ආනාපානේ ගොරෝසු එක අල්ලන්නේ සද්ද වේදනා හිතවිලි නැති කරගන්න. ශබ්ද වේදනා දිගන ආනපනේ අල්ලනවා. අල්ලගෙන ඒක දිහා බලනකොට ඒක සියුම් වෙනකොට වැරදිල්ලක්වත් බාදන්නේ ආය හයියෙන් හුස්ම ගන්න යන්න එපා. සියුම් වෙන එක හරි ඒ සිව් වෙන්න වෙන්න ගොරෝසු හුස්ම අයින් වෙනවා. એટલે සිව් වේගන වේගන යනකොට අන්ධවන්ද වෙනවා. මේ මොකද වෙන්නේ අනම්මන කියලා. ඒක දැනගන්න දැනග බය වෙලා ඇස් දෙක අරලා හයියෙන් හුස්ම අරගෙන කලබල කෙරුවොත් අපි ආයෙත් ගොරෝසු තැනට යන්න හදනවා. ආයෙත් අර හොඳට යන්න හදනවා වඩා හොඳ පැත්තකට දානවා. ඉතින් මේ පණිවිඩය දැනගෙන හුස්ම සියුම් වෙන්න වෙන්න වෙන්න වෙන්න ඉදිරියට යන මනුස්සයා කියලා කියන්නේ එයා හොන්තට වැඩිය වඩාහන අඳුරනවා. ඒ නිසා ඒක කරන දෙයක් නෙවෙයි කරන දෙයක්. ඒක එතෙන්දී අනුමත කිරීම, අගය කිරීම, ආඩම්බර කිරීම විතරයි යෝගාවචර කරන අනුග්‍රහය. ඒක හුස්ම හයියෙන් ගන්න යන්න එපා, ඇසරින් යන්න එපා, සැක කරන්න යන්න එපා. අවු මරණ මරිචායි. කලම් තේරෙන කලම් තේච්චායි. පිස්සෙන පිස්සෙච්චායි කියලා ඒ කැප කරන ගතිය කොච්චර වාත ගානයක් අපි වරද්ද වරද්දත් ගන්න. ගත්ත පස්සේ ඕම අමාරුම දේ තමයි කාටවත් කියලා දෙන්නේ කොහොමද? හැම කෙනාම ගොරෝසු දේ අල්ලන්නේ. ඒ නිසා මේ වැඩේ ප්‍රයෝජනෙ සලකන්න ඕනේ. ඇයි ආනපන ගන්නේ? ශබ්ද වේදනා හිතවිලි අනේ දේවල් දුරවන් කරන්න. ඒක ගත්තට පස්සේ ඒක දිහා බලනකොට ඒක සිවුම් වෙනවනම් වඩා හොඳයි. ඒකට නිසිනින්දේ යන්න දෙන්න අකුල් ගන්න එපා. ඒ අමාරුකම් දිසනවා සේකන ආනපන ගොඩාක් සිවුම් වැඩි වෙනවා මේක සියුම් වෙන්න වෙන්නේ. ඒක හොඳ ලකුණක්. මේ ආනාපානෙ සියුම් වෙන බාට. ඒක කල්යාණ සත්පුරුෂයාට හොඳ ලකුණක්. අසත්පුරුෂයා අනාගත. ආයෙ දැන් කෝකද ගොරෝසු එක දැල්ලන්නේ සියුම් එකද කියලා ආයෙ ප්‍රශ්නයක් ඇති කරගන්න. ආනාපානෙ පාවා දෙන්න එපා. ආනාපානෙ අනදර කරන්න එපා. අන්තිම කොන හරි කමන්නේ අල්ලගෙන යන්න පුළුවන් නම් එතකොට මේ බාධක මැද්දේ ආනාපාන නඩත්තු කිරීමේ විශේෂ දක්ෂතාවයක් පුරුදු කරනවා. පැහැරන හැරීම, අතන හැරීම. ආනාපානේ දිගටම එකට යන එක. ඒක මේ හරියට ඈත ඉඳලා ඉදිකට විලකට නූලක් දාන්න හදනවා. සමහරවිට එතනදී අපිට ආනාපානේ ගැන බලාපොරොත්තු විතරක් කරනවා කියන්නේ. සමහරවිට ඒකත් නිදර්ශන වශයෙන් ගෙනත් ගෙනාර පහළ දෙන අටවචාරින් වහන්සේලා. ආනාපානේ නෑ අපි ලොකු සාන්ති කියලා තුනවා මෙතන ආනපාන නැතුණා නෙවෙයි හැංගුණා කියලා හිතන්නේ කියලා. ඊට පස්සේ එනකම් බලා ඉන්නවා රහත් ඔත්තු සේවයක් දැනගන්නවා සැකකටයුතු එකන අහුවෙනවා. එල බලන ඉන්නකොට මිනිහා ආයෙත් මිහින්. ආයෙක ආයෙ මිනිහා දැනුම් දෙන්නේ යන්නේ නැහැ. හොරන්න ඔහේ බලා ඉන්නවා මෙයා දැන් කොහොමවත් ආයෙත් එනවා මෙතෙන්ද. එන්නකම් එයා ගැන බලන බව එයාට තේරෙන්නේ නැති වෙන විදිහට තමයි ස්වාධීනව හැතිලා ආයෙ එනකොට එනකොට මිනිහා කෝ රැවුලක් දාගෙන ඉනවා කණ්ණාඩි කොටමක් දාගෙන ඉනවා වෙන සූට් එකක් දාගෙන ඉනවා එන්නකොට ටක් ගාලා අල්ලන්න ඕනේ මෙයාම තමයි මේ වෙස් මාරු කරගෙන ඉන්නේ කියලා. මේ වෙලාවේදී මේ මනුස්සයා ගිහිල්ලා චූ කරලා ඉන්න යන්න ඕන, කක්ක කරලා ඉන්න යන්න ඕන කිව්වනම් ආපහු එන එක අල්ලන්න බෑ. එයා ඒ වෙලාවේ කප් වෙලා ඒකට අප්‍රමාදේ කියනවා. ඒකට කියනවා සාවධානකම කියලා. ඉතින් ඒ දිහාම ඔය බලන්නේ. හැබැයි බලන්නේ බව පෙන්වන්නෙත් නෑ. පින්නොත් මිනිසුන්ලා සැකේ දෙනවා අර මනසට සැකේ දෙනවා. එංගකට නොදැනෙන්න ඔය නිකන් බලන්න බලන්න ඉන්නවා. ඒ වගේ මේ ඒ රහසුතු සීලයේ වැඩ පිළිවෙල තමයි සතිය සහ මේ අප්‍රමාදී වෙලාදි කරන්නේ. ඒක බොහොම ඒ වගේ තියෙන ෂටමායාවිකමට ගැළපෙන ෂටමායාවිකම තමයි ළඟ තියෙන්නේ. මොකද ඒක ෂටයි. ඒක මායාවී. ඒක වංචනිකයි. ඒ වෙලාවේදී කෙලින් ගහලා මෙයා යුනිෆෝම් ගහන කියලා කරන්න බෑ වෙන්නේ. යන්න ඕනේ සිවිල් අඳින්න අඳගෙන හැබැයි යුනිෆෝම් කාර්යය පිටිපස්සෙන් ඉන්න ඕනේ ටිප් එක දීපු ගමන් ඇවිල්ලා අල්ලන්න. ඉතින් ඒක රහසොත්තු සේවාවක තියෙන කැත සංවිධානයක් වගේ එකක් රහසොත්තු නිලධාරියා සහ පොලිසිය අතර තියෙනවානේ. ඒක සංවිධානයක්. හැබැයි ඒක ලයිසන්. ඒක සමාජයට හොඳ පිළිසුටි. අනිවාර්යයෙන්. ඉන්න බැරි ඒක අරමුණක හිටියොත් බුදුහාර කරන දුක තේරෙනවා කියලා. අරමුණක ඉන්න බැරි තණ්හාව. දුක අපිට වැහිලා තියෙන්නේ එක දෙයක් දිගට කරගෙන යන්න බැරි. කරගෙන යනවනම් හත් දවසයි කියලා කියලා කියනවා. කරගෙන හත් දවසයි නැත්නම් වරුවයි නැත්නම් හත් අවුරුද්දයි. ඉතින් අපි කරන්නේ හොදෝද මඩේ දක්ෂ අන්තිම දක්ෂ අපි එකට. ටිකක් හොදන ආයෙ මඩේ දානවා. මොනවාරි අල්ල. ගඟේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ හරි එල්ලෙනවා කියලා කියනවනේ. පාළු වෙන එක නම් මම හිතනවා මේ සේරම අත්දකලා තියෙනවා. ඒක පිළිබඳව මම දන්නවා අද්දකේ උස්සලා වඳින්න වටින ඔක්කොටම. හැබැයි මාස්ටර්ලා මොකක් හරි අල්ලනවා. ඒක චොලි මම කියන්නේ ඒක දකින්නකොට හරි සතුටක් ඇති වෙනවා මේ කවුරුත් වෙන පරිප්පුවක් නෙමෙයි කන්නේ බෙදාගෙන කන පරිප්පුවක් ඒක නැත්තම් ඉල්ලගෙන කන එකක් ඇදගෙන නාන්නේ ඒ නිසා කිසි කෙනෙකුට දොස් කියන්න බෑ හැබැයි කියන්න තියෙන්නේ කනකොට කහප රාත්තල් ගන්න දැනගෙන එච්චරමයි එකම බණේ ඔබ දැන් කාලා තියෙන මඩ ගන්න රාත්තල් ගන්න බඩේ තියෙන්නේ උඹ කාලා තියෙන්නේ එකයි කියන්නේ රාත්තල් ගන්න දැනගන්න යුනිවර්සිටි එකේ ඉන්නකොටම කියන්නේ කහපම් මඩ කිරලා එච්චරයි. ගා ගන්න හරියක් ගා ගන්න එකමනේ කරන්නේ. මොන මැෂිනා කණේ කැපේ කාගෙතදී කනකට කහපන් කියලා. දැන් අපි තියෙන දේ දන්නවා අපි මෙච්චරක් පවු තිනවා මෙච්චරක් අන්තට්ටු ගානක් බඩි. මෙච්චර තට්ටු ගානක් තියෙනවා කියන්නේ වසන් ගන්න එපා. ඒ කල්යාණ මිත්‍රට කියන්නේ මැෂිනා උඹට වැඩි ගානක් මගේ තියෙනක පොහොසත්කමක් නෑ ඒක මරිගම. ඒක තමයි නේද උඹේ කන්නාඩි නැත්නම් මට මේක පේන්නේ නෑ. මගේ අත් දෙක මට පේන්නේ නෑ. මගේ අත් දෙක වල කන්නාඩියක බෑ. තව කල්යාණ මිත්‍රෙක් නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ තරම් ෂටයි. තරම් මායාවි. ඉතින් ඒකෙදී අපි මේ අනුක්කන පාවිච්චි කරන්න ඕනේ උපකරණයක් විදියට. කල්යාණ මිත්‍රෙක් විදියට, සත්පුරුෂයෙක් විදියට. හැබැයි තමනුත් තමයි සත්පුරුෂ වෙලා ඉන්න. බැරි වෙලා හරි යටි නූලේ මායාවකමක් වැඩ කරනවා නම් ෂටගතියක් ඊට වැඩි අතුරෙක් නෑ ඉතින්. ඊට වැඩි ඉතින් බුදුහාමුදුරුවෝ අහක බලා ගන්න. වැඩ නෑ ඉතින් මනුස්සයා මේ. හැදෙන්නේ නෙවෙයි හදන්නේ. හරි අනුකම්පා කටයුතු. ඒකම කියන මේ බටහිර මානසික විද්‍යාවට අහුවෙච්ච නැති අපේ බුදුහාමර දැක මේ වංචනික ධර්ම කියන తত্ত্বය වංචනික ධර්ම නැත්නම් ෂටමායාවී ගති හැම කෙනාම හරිම අසරණයි. හැම කෙනාම හරිම අහිංසකයි. කද්දාකත් එපා පව්කාරයට ගල් ගහන්න ඒක සාපවදී. නිසා ඉතින් දින උතන හිගෙන මාත් ඔය ඉරම කරනවා. පොලිස්කාරෝ කොච්චර කෑ ගහවත් ඔය පොලිස්කාරෝ ඔය වැඩිම කරන්නේ. නිසා අපිට බෑ පොලිස්කාර වෙන්න. අපිට තියෙන්නේ ඒ මනසේ අධ්‍යය බලලා උඹ ওই වැඩේ කරලා පෙන්නන එකෙන් මට ලොකු ආදර්ශයක් හම්බෙනවා. ඔය වැඩේ මම කරා නම් මම හිර යන්න වෙනවනේ. දැන් මට යන්න නැතුව උඹෙන් බලා ගන්න පුළුවන්. අනේ උඹට බීඩි දෝනේ, සුරුට්ටු දෝනේ, දුම්කල දෝනේ මේක අරගෙන හිරේ හිටපන්. මේ මට ආදර්ශේ දීපන්. ඕන දෙයක් දෙන්න පුළුවන්. මොකද මේ මේ එක්ස්පෙරිමන්ට් එක අපි කරන්න ගියා නම් අපිට බෑ මේ වැඩේ. හැයෙන වියදම් අධිකයි. නිසා එමසු කරලා පෙන්නන්නේ මේ දේ කළොත් මේ දේ වෙනවා කියන කාරණා. ඒකේ ආදර්ශය ගන්න ඕනේ. ඒ නිසා අපි තුන්වෙනි ලෝකේ රටවල් විදියට හරිම වාසනාවන්තයි මේ පළවෙනි ලෝකේ රටවල් කාලා තියෙන කෑම දිහා බලලා. මරු කෑමක් නේ කාලා තියෙන්නේ. අපිටත් පොත දාගෙන තොපි තුන්වෙනි ලෝකේ දුප්පත්තු ඕම් බලාවල්ලා අපි හඳට යනවා. ඉතින් අපි කියනවා මම ජීමා කරත්තකාරයා. මේකයි මගේ බර භාගේ පැයට 70මයි වේගේ ඔයලා හඳට යන්න හදනවා කියලා අපි ජීමත් එක්ක ඉන්නවා. අර ගොල්ලත් ගිහින් අන්තිමට බර කරත්තට එනවා. ඒකට අපි ෆුල් ඇඩ්වාන්ස්. අර වගේ ඉතරට පැනලා නැහැ නේද කාබාසිනිය කෙරුවනම් නොකරන මිනිස්සු දක්සයි. නිසා විශේෂයෙන්ම යූරියා හොයාගත්තට පස්සේ යූරියා දාලා ඇමරිකාවේ සම්පූර්ණ කෝන් භවන බඩිනු භවන සානුව සම්පූර්ණ විනාශ කරා. ඒ දුවිලි බාටපත් කරා. අපිට යූරියා ගන්න සල්ලි නැති වෙච්ච ඉඳා අපි ඉලාසත් තිබුණා අපි ගන්නවා. අපේ පස ඉතුරුනවා. යාපනේ ගැහුවා. යාපනේ යූරියා ගහලා හැම වතුර පායකම යූරියා 300කට වැඩිය 500 මිලියන් යූරියා තියෙනවා. ඒක නිසා අන්තිමට පස විස වෙලා. ඒ දරන්නේ කියන්නේ මේ අපේ පැත්තේ ලෝම පස තියෙනවා. යූරියා දාන්න බැරි වෙච්ච හින්දා අපි චූ කරන එක විතරයි කරන්නේ. ඒකෙදි යූරියා. ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා දිලු. ඒ තමයි හැම බෙහෙතකම තියෙන්නේ තන්නේ කරම අනිවාර්යයෙන් මතක තියාගන්න හැම බෙහෙතක්ම විසක්. ඒක අපි නෙවෙයි කිව්වේ ජීවකයා. හැම විෂක්ම බේතක් හැම බේතක්ම විෂක් මාත්‍රා විතරයි ප්‍රශ්න තියෙන්නේ. ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කරන්නේ හැමදාම ලෙඩේ හෙටට තියාගන්න තමයි බේත දෙන්නේ. කවදාකවත් ලෙඩක් සනීප කරන්නේ නැහැ. ඉතිහාසෙම නැහැ. අහලා තිනවා ඉංග්‍රීසි බේත් දීලා සනීපෙච්ච එකෙක් ඉන්නවාද කියලා. ඌ කරන්නේ ඒ බේත දීලා කොක්ක දෙන එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ බෙහෙතක් කියලා කියන්නේ වසක් දම කැඩිලා. ඉතින් පුළුවන්තර ලෙඩේ හොඳයි. ලෙඩත් විසකින් තමයි එන්නේ. හැබැයි ඒක ස්වභාවිකයි. දාන විස ඇඟ ගණන් ගන්නෑ. ඉතින් ඒව ඔක්කොම පිටරට කරලා දැන් බලන්න ඕනේ කොරණ තියෙනවා හැම ඇඟක්ම දිහා බලම හැම රසායනයක්ම දෙනවා. ඕන උපකරණයක් හදලා දෙනවා. මේ කිමිකල් එකක් විතරයි ඕන දැන් මේ ළඟදී කියනවා ආසනික් සහ රසදිය දෙක වතුරට දාන්න කැබිනට් තීන්දුවක් ඉල්ලනවා. ආසනික කියලා කියන්නේ උග්‍ර විෂක්. රසජ කියලා කියන්නේ උග්‍ර විෂක්. දැන් ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නනවා ජලයේ පදයේ ජලයට ආසනික සහ රසදිය දාන්න බෝට් එකක් පාස් කරලා දෙන්නේ. බණිනවා ඇමරිකන් කාර්යෝ YouTube එකේ ඉතින් මේ රජෙ දෙන්න ලෑස්ති මොකද ඒකට කෝටි ගණක් ගෙවනවා ඊට පස්සේ හැමදාම උල්ලෙන්න අන්න ඒ වගේ ඒ ඒ තියෙන දක්ෂයි කියන මේවල තියෙන පුදුමාකාර ගසා කෑමක් සූරා කෑමක් නිසා සංවිධානය නැතුව ඔය මෝඩ තාලෙට යන මේ තුන්වෙනි ලෝකේ රටවල් වල තාම ස්වභාවික සම්පත්තික ඉතුරුලා තියෙනවා. ඒ නිසා ඉක්මනට ගියයි කියලා කාලා තියෙන්නේ බෙදාගෙන යන පරිප්පුව. නිසා ඩවුන් ටු අර්ත් පොළවේ ජීවත් වෙන අපිට පුළුවන් පුළුවන් හතර පස්සේ නැගිටලා පුළු පුළුවන් ප්‍රමාණය ශක්තිමත් කරගන්න මිසක් දැඩි සංවිධාන මහා මට්ටමේ දේවල් කරපුව ගමන් ගිල්ලිය පිටින්ම අහු වෙනවා. අසංවිධිතව ජීවත් වෙන්නේ. කිසි කෙනෙකුට plan කරන්න බැරි විදිහට ජීවත් වෙන්න ඕනේ. සමනලයා යන ලස්සන බලන්න මෙහෙම මේව කළා වෙඩි කියන්න බෑනේ. සමනලයාට වෙඩි කියන්න බෑ. ඒක මේ කිසිම කාර්යයක් බෑ. රොකට් එකට ටක් ගාලා තිබ්බයි. මිගෙකට ටක් ගාලා දෙනවා මොකද ඌට වෙනස් කරන්න බෑ පාන. ඌ යන්නේ හරියට ඒ නිසා වෙඩි කියනවා. සමනලයා ඌට වෙඩි කියන්න බෑ. ඉතින් බෑ. ඌ යන්නේම ගැස්සන. හරිම අසංවිධිතයි. වෙඩි කියන්න බෑ. ඒක නිසා කුරුල්ල ගහගෙන එනකොට වන් ටුක් ගන්න සද්දය එන සමනල බැලන. ඒ කුරුල්ල සමනලට ගහන කුරුල්ල ඇවිල්ලා ගහන ටක් ගාන. ගහන සමනල බැලන. යහනි වගේ අර මේ විචිත්තතාවයේ කිසිම බාධාවක් නැහැ අපේ මේ ගමනට. හැබැයි ඒක පාවිච්චි කරන්න දැනගන්න. ඒ නිසා මේ තථාගත කියන වචනේ බුදුහාමරගේ ගුණේ දිහා බලනකොට ඒක පෙන්නලා තියෙන හැටි අවුරුදු 2600ක් ගිහිලත් ඒක කාටවත් වණ කරන්න බැරි කම. ඒ ගහපු කුඤ්ඤේ හොල්ලන්න බැරි කම දිහා බලනකොට පේනවා පුදුම අදිෂ්ඨාන ශක්තියක් තියෙන නිසා අපි මොනම දෙයක් නොකලත් ඒ බුදුහාමුදුරු කියු මේ අහිංසක දේ සත්‍ය පවත්වීම කරනවා නම් සාසනයත් රැකෙයි ආරසවසරදී වෙන්න තියෙන දෙවි අපි හිතලා කෙරුවා නම් අනිවාර්යයෙන්ම පැහැදිලිය බොරදිය කිරීමක් වෙනවා අනාකූල ප්‍රවාහය ආකූල කිරීමක් වෙන නිසා පුත්කලික හෝ වේනා සංවිධානයක් වශයෙන් හෝ වේවා මෙතන විශේෂයෙන් කල්පනා කරලා අපිට කරන්න දෙයක් නැහැ අපි දෙ එරඹිච්ච දෙයක් කරනවා එළඹිච්ච දෙයට පූර්ණ අවදි භාවයක් තියෙනවා. ඊට වැඩි ශක්තියක් නැහැ. දැන් අපි පැය භාගයක් විතර අරගෙන කියනවා මේ සාකච්ඡාව සඳහා මම හිතනවා තවදුරටත් මධිපන්තාන්තර ප්‍රකාශන නැතයි කියලා. ඒ අනුව අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ ඒ දේශනා ශ්‍රවණ ප්‍රතිවාරය සමාප්ත කරමු. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං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 සුවපත්ත්වා කමාම කමිතබ්බා සුවපත්ත්වා සුවපත් සුවපත්